මුලින්ම මේ දිනවත් හැරේ කියපු විස්තරවලට අනුකූලව භාවනා කළා නම් සත්සන්පස්නා භාවනාව තුළින් කෙනෙකුට නිර්වාණ ධාතුව අවබෝධ කිරීමේ ශක්තිය උදාවන්නට තිබුණා. මට හිතෙන්නේ මේ දිනවත් හැර අපි මේ කියන ප්‍රායෝගික ධර්ම අහලා ඒවා ඒවා අනුව පිළිපදින්නේ නැහැ කියලා. එහෙම පිළිපදිනා නම් ප්‍රතිඵල ගන්නට පුළුවන් වුණා පහසෙයි. අපි මේ කියන ප්‍රායෝගික ධර්ම ඒවෙන් ප්‍රතිඵල ගන්නේ නැත්නම් කිසි එකේ ප්‍රායෝගික ධර්ම වලින් මේ ධර්ම ප්‍රකාශ කිරීමෙන් ඇති වැඩක් නෑ. තවදුරටත් අපි වරද දෙවරක් උත්සාහ කරලා බලනවා ඒ ගැන ප්‍රතිඵල ගන්නේ නැත්නම් වෙනත් ස්ථානවල හාමුදුරුවෝ කියන විදිහට අපිත් ඉතින් පොතින් බණ කියනවා. අද මේ තුන් අත්හැරට අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන තවත් අනුපස්සනාවක් කය අනුපස්සනාව. සත්ත්වනුපස්සනාව තුළින් නිවන් අවබෝධ කර ගැනීමට අපහසු වූවා නම් මේ කය අනුපස්සනාව තුළින් තම කෙනෙකුට නිවන අත්දකින්නට පුළුවන්. කය කියන එකේ අදහස ඡය වෙනවා, ගේනවා කියන එකයි. හරියට පොල් තෙල් පහනක් දැල් වෙනකොට එහි තියෙන තෙල් සහ පිරය සෑම මොහොතක් පාසාම ශේෂකෙවි යනාගේ අපේ මේ නාම රූප සංස්කාර ධර්මයන් සෑම ස්නේහක් පාසාම දෙවි දෙවි ශේවිතේවි යන මෙන්න මේ ශේවිතේවි යන ආකාරයේ නැවත නැවත නුවණින් දැකීමයි ඥානපස්සනාව තුළින් සිදුවන්නේ විශේෂයෙන්ම ඝන සංඥාව නැති යන ආකාරයෙන් මේ නාම රූප ධර්මයන්ගේ මේ සංස්කාර ධර්මයන්ගේ තේරීම අපි නැවත නැවත විදසුන් ඇතින් ප්‍රඥා ඇතින් දකින්න ඕන. භයානසත්නම් භාවින්කෝ ඝනසන්නම් පජහති කියලා. දැක් වෙනවා පාඩයක් පටිසම්භිදා මඟපාලිය. ඒ අදහස ඥානපස්නාව යම් කිසි කෙනෙක් භාවිත කරනවා නම් මේ තුලින් ඝන සංඥාව පජහති අයින් වෙනවා. නැත්නම් අයින් වෙ යුතුයි. මේ ඝන සංඥාව කියන එක පිළිබඳව සෑම කෙනෙකුටම අවබෝධයක් තිබෙන්න ඕන සෑම යෝගාවතරයකටම. ඒ පිළිවි අවබෝධයට අමතරව ඒ ඝන සංඥාව නැතිවෙන ආකාරයෙන් කටයුතු කරන්නටත් පුළුවන්. මේ ඝන සංඥාවෙන් දැකී යන නිසා තමයි මේ ලෝකයේ සත්‍යෝ මුලාවෙන් මුලාවටපත් වෙන සමාගයේ සංස්කාර ලෝකයේ තුල ආත්මයක් ඇත කියන වැරදි සංකල්පයක දැස දෙන තිබෙනවා. මේ ආත්මීය සංකල්පය සම්පූර්ණයෙන්ම ඉවත් වීමට දෙහිවින්ම ප්‍රයෝජන වන ධර්මයක් තමයි මේ ඝන සංඥාව කැඩී යන ආකාරයෙන් තුන ලබන භාවනාව. ඝන සංඥාව කියන එක විස්තර කරන්නට පුළුවන් සාතර ලෝකමාවක් දැක්කොත් මේ කියනවත් ඇයිද? සමූහ වශයෙන් යමක් ඒකතාවශී වෙලා තිබෙනකොට අපට ඒ එක් දෙයක් වශයෙන් පේනවා. ඝන සංඥාවේ කියන අදහස සරල වශයෙන් එහෙම විස්තර කරන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් වැලි ගොඩක් තිබෙනකොට අපිට ඒක වැලි ගොඩක් වශයෙන් පේනවා. නමුත් එතන වැලි ගොඩක් දක්නට නැහැ. වැලකට රාශියක ඒක රාශී භාවයක් පමණයි ඒ विद्यमान වන්නේ. මේ වැලි ඛණ්ඩේ නැත්නම් වැලි පොඩේ තිබෙන කිසිම වැලිකටයක් අනිත් වැලිකටයකට නෑයක් වෙන්නේ නැහැ. මිත්‍රයෙක් වන්නේ නැහැ. සම්බන්ධතාවයකුත් නැහැ. එක එක වැලිකටයක් කණිව කණිව පවස්නා වූ ධර්ම. මේ කණිව කණිව පවස්නා වූ වැලිකට අන් වැලිකට වල සහයෝගය ලබාගෙන අන් අයටත් සහයෝගය දෙමින් ගොඩක් වශයෙන් පෙනී සිටිනවා. මේ වැඩි ගොඩක් වශයෙන් පෙනී සිටින එක ඝන සංඥාව. මේ වැඩි කොට තුල වැඩි ගොඩක් කියන දෙයක් නැතේ මෙහි තියෙන්නේ දෙන්වෙන් වූ ගණිතක සමූහයක් පමණක් කියන එක දකින්නට පුළුවන් නම් කෙනෙකුට අන්න ඒ දර්ශනය ඝන සංඥාව ඉවත් වීමට උපකාර වන දෙකීමක්. එම නිසා මේ ඝන සංඥාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් අප විසින් ඇති කරගත යුතුම වනවා විශේෂයෙන්ම ආත්ම සංඥාව සම්පූර්ණයෙන් මුලින්ම සාදෙන්නට. මේ ඝන සංඥාව හතරක් තිබෙනවා. සංසති ඝණය කියලා එකක් තියෙනවා. සමූහ ඝණය කියලා එකක් තියෙනවා. කුත්‍ය ඝණය කියලා තව එකක් තියෙනවා. ආරම්මන ඝණය කියලා තවත් ඝණයක් තියෙනවා. මේ පිළිබඳව ඉතා සුළුකෝ විස්තරයක් දක්නට ලැබුණේ මට එකම තැනක පමණයි හේතුකාණේ සංකල්ප ස්වාමීන් වහන්සේගේ පොතක සුළු විස්තරයක් මේ පිළිබඳව තිබුණා. උන්වහන්සේ මෙල ප්‍රකාශ කරලා තිබුණා ඒ පිටු කීපයක විස්තරය කිරීමට පිටු 200ක පොතක් ලියනවට වඩා වහන්සියක් දැක්කය ඒ කරුණ ටික ඉදිරිපත් කළේ බුරුම පොතක තියෙන කරුණ ආශ්‍රයෙන් කියලා. එම නිසා මේ පිළිබඳව මේ පින්වත් අයට පොත්පත් වලින් කරුණ හොයා ගන්නට ලැබෙන්නේ නැහැ. වෙනත් තැන් වලින් ධර්ම දේශනා වලින් කරුණ අහන්නට ලැබෙන්නේ නැහැ. එම නිසා අප කියන මේ කරුණ අවබෝධ කරගෙන ඒ ඝන සංඥාව නැති යන ආකාරයෙන් නාම රූප ධර්මයන්ගේ නිශ්චය වීම කයાનපස්නාව වඩන්නට කියලායි අපි පළමුවෙන් ඉල්ලා සිටින්නේ. අපි දැන් බලමු සංසතිය ගැන කියන්නේ කොහොමද කියලා. සංසතිය කියන එකේ අදහස එකක් නැති වෙනකොට තව එකක් ඒකම නැති වෙනවා. ඒක නැති වෙනකොට තවත් ධර්මයක් ඒකම නැති වෙනවා. දිගින් දිගටම ඇති ඇති නැති නැති යන යම් කිසි ධර්ම සමූහයක් තිබෙනවා නම් අන්නේ ධර්ම සමූහය අර වේගවත් ක්‍රියාවලිය නිසා එකක් වශයෙන් අපිට පෙනෙනවා. දැන් සරලෝපමාවක් හරින නිදර්ශනයක් අප මේ අයිස් පෙන්වා දුන්නොත් මේ සෑම කෙනෙක්ම වගේ සැලෙන ගඳ දැකලා තියෙනවා. මේ අය ගිය අවුරුද්දේ දැකපු සැලෙන ගඳම තමයි අද ගිහිල්ලා දැල්වත් තියෙන්නේ කියලා මේ අය හැඟීමක් ඇති වෙනවා. ලැබෙන මාතේ ඔහෙට ගියා මේ ඊයේ තිබුණු කැලෙන කන්ද අදක් තිබෙනවා කියලා අදහසක් පිටට ඇති වෙනවා සංඥාවක් හදවෙනවා. මේක සම්පූර්ණයෙන් වැරදි සංඥාවක්. අර සම්පූර්ණ ගණයෙන් දැසීගේ ධන සංඥාවෙන් දැසීගේ වැරදි අවබෝධයක්. මේ කැලණි ගඟේ හරස් කැපුමක් ගත්තොත් හරස් කැපුම කියන්නේ ඒ හරහාට කැපුවා වගේ තනක. නැත්නම් අපි හිතමු එක යුගක පිට අනිත් යුගකට නූලක් වෙන දෙයක් ඇඳලා ඒ නූල කෙරෙන් තියෙන ගඟ තෙලි පමණක් අපි අවධානය යොමු කරලා බලනවා. එක ඇහක් එකපාරක් බලලා ඇටකින් නම් ගහලා නැවත බලනකොට අර නූල කෙරෙන් දෙක්ුණු ගඟ අපිට දක්නට ලැබෙන්නේ. එහි තිබුණු වතුර කඳ පහළට ඇදී ගොස් වෙන ඉහළින් තිබුණු වතුර කඳක් එතනට කිච්චියලා සමීප වෙනවා. එක ශ්‍රණයක්වත් පළනිකම කියලා එකක් පවතින්නේ නැහැ. නමුත් අර සංසති ගණයෙන් දැසී ගිය නිසා අපට තේනවා මේක සැලෙන ගමක් ගිය අවුරුද්දේ සැලෙන ගම තිබුණයි. දැනුත් මේ ගණන් ගඳ තියෙනවානේ මතුවටත් මෙලෙසින්ම පවතිනවා කියන්නේ. මෙන්න මෙලෙසින්ම අපේ මේ නාම රූප ධර්මයන් නාමස්කන්ධය සහ රූපස්කන්ධය සංසතියෙන් නිරන්තරයෙන් ඇති වෙති නැති නැති යන භාවයෙන් නැති ගොස් ඇති නිසා අපට පේනවා මේක එකම ධර්මයක් වශයෙන්. සංකති ගණයේ පැටි යන ආකාරයෙන් අපේ භාවනාව අප ප්‍රගුණ කරන්නට ඕන. දැන් මේ තින්වත් අය මේ ධර්මයේ ශ්‍රවණය කිරීම ප්‍රථමයෙන් සං අට ආදී වස්තු ශීලයේ සමාදන් වෙනවා. ඒක ප්‍රථමයෙන් සරණාගමනය කළා සිදු කළා. ඒකට තමයි নমස්කාර පාඨය කියවේ. මේ ආයේ පිට තුල තියෙනවා নমස්කාර පාඨය කියවේ මම. තේරුවන් සරණ ගියේ මම. ඒ වගේම සිල් සමාධි පද සමාදන් වෙන්නේ මම. මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී මම කියන හැඟීම තියෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන මේ මොහොතේ පවතින සිත් අර සිල්පද සමාදන් වීම වෙන විට තිබුණේ නැහැ. මේ පස්සේ හරි සරල උපමාවක් වුණාට ඒක ගැඹුරු අවබෝධයක් ලැබෙනවා මේ ගැන නැවත නැවත විමසීමෙන් ඒක නිසා හොඳට අහලා නැවත නැවත පස්සේ විමසා බලන්න හොඳ අවබෝධයක් ලැබේ. මේ අවබෝධයේ පහසෙන් අත්පත් කර ගැනීම සඳහා පළමුවෙන් අපි ඇඟේ තියෙන රූපස්කන්ධය සිතින් අයින් කරලා නාමස්කන්ධය දෙකට පමණ අවධානය යොමු කරනවා. සිල්පද සමාදන් වීමේදී තිබුණු චිත්ත ප්‍රවාහයන් සිතුවිලි රාශියම දැන් නෑ බණහන විට. ඒ සිල්පද සමාදන් වෙනකොට තිබුණු සිතුවිලි නෙවෙයි අර බුද්ධං සම්මාගච්ඡාමි ආදී වශයෙන් සරණාගමනේ සිදු කරන විට තිබුණේ. ඒ සිතුවිලි නෙවෙයි নমස්කාර පාඨය කියනකොට තිබුණේ. පළමුවෙන්ම নমස්කාර පාඨය කියනකොට යම් සිතුවිලි සමූහයක් ඇති වුණා නම් මේ සිතුවිලි සමූහයම ඒ පාඨය කියා ඉවර වෙනකොටම එතනම නිරුද්ධ වී ගියා. දෙවන নমස්කාර පාඨයේ කීවේ වෙනත් චිත්ත සමූහයකින් චිත්ත ප්‍රවාහයකින් ඒ චිත්ත ප්‍රවාහයක් නිරුද්ධ වී ගියාට පසුයි තුන්වෙනි নমස්කාර පාඨයේ කීවේ මේවා පිළිෙන්නට ඕන අපට මොහොතින් මොහොතම සේවේ සේවේ ගිය නාම ධර්ම රාශියක පැවැත්මයි මෙතන පැවතුනේ කියලා. එතකොට දුක්ඛසන්නං ගච්ඡාමි කියනකොට අර කලින් කියපු নমස්කාර පාඩ කියපු සියලුම සිතිවිලි ධාරාවන් එකක්වත් නැහැ. සියල්ල නිරුද්ධ වී ගොස්. ඒ ධම්මසන්නං ගච්ඡාමි කියනකොට දෙවෙනි අර දුක්ඛසන්නං ගච්ඡාමි කියපු සිතිවිලි සමූහයක් නිරුද්ධ වී ගොස්. එලෙසින්ම සංඝසන්නං ගච්ඡාමි කියනකොට ඒින් පෙර තිබුණු සිතිවිලි සියල්ලම නිරුද්ධ වී මේ වගේ තමයි පළවෙනි ශික්ෂාපදයේ ප්‍රකාශ කරනකොට කියනකොට ඇතිවන සිත් සමූහයම දෙවෙනි ශික්ෂාපදයේ කියනකොට නෑ. දෙවෙනි ශික්ෂාපදයේ සමාදන් වෙනකොට කරන සිත්ක වාහය එතනම විලිහී යනවා තුන්වෙනි ශික්ෂාපදයේ සමාදන් වෙනකොට අපිට මේක වේගයෙන් එකකට එකකට පසුව අනිශ්චිතයේ එන නිසා අපිට තේනවා මෙතන එකම චිත්ත ප්‍රවාහයක් පවතින්නේ එකම නාම නාමස්කන්ධයක් පවතින්නේ මෙතන මම එක්කිනවා. নমස්කාර පාඨයේ කීවේ මමය සරණාගමනය කළේ මමය සිල් සමාදන් වූයේ මමය මේ ධර්මස්වණය කරන්නේ මමය කියන හැඟීම වැරදි අවබෝධයේ න්‍යායයේ සිත් තුළ පවතිනවා. මෙතනදී මේ රූපස්කන්ධය සිටින් අයින් කරලා මෙහි ප්‍රවතුනේ අනුකිසියක් නෙවේ. මේ නාමස්කන්ධයේ නිරන්තරයෙන් නැති යටි නැති නැති යාමක් පමණක් නේද කියන අවබෝධය ඇති වෙනකොට කවුද නමස්කාර පාඨකී කවුද සරණාගමනයේ ගිරේ කවුද සිත සමාදන්නේ කවුද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඉතා පැහැදිලිව ගැඹුරින් සිතන්න මේ ගැන සිතන්න සිතන්න තව තවත් තව තවත් ගැඹුරින් මේ ධර්මයේ වැටෙනවා. සරල වුණාට අත්සන අවබෝධය ඉතාම සබලයි. මේ මොහොතින් මොහොත සේවි සේවි යන මේ නාමස්කන්ධයේ අර දීපවත් ක්‍රියාවලිය නිසා අපිට මේක එකම ධර්මයක් වශයෙන් පවතිනවා. එනවා. කුංචු කාලයේ තිබුණු සිතන තමයි දැන් තිබෙන්නේ. දැන් තියෙන සිතම තමයි කර්ම කාලයේ, මහලු කාලයේ දිගින් දිගටම ජීවිතේ පුරා පවතින්නේ කියන වැරදි සංඥාවක්, වැරදි අවබෝධයක් අපේ සිත් තුළ ඇතිවන්නේ මෙන්න මේ සංකති ගණයේ මේ නාමස්කන්ධයේ දැකී ගොස් ඇති නිසා. එම නිසා මේ සංකති ගණය පැටි යන ආකාරයෙන් විදසන් නැතිව ප්‍රඥා නුවණින් අපි දකින්නට ඕනෑ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ යථා ස්වરૂපය. දැන් අපි වේදනා ස්කන්ධය ගැන කතා කළොත් නාම ස්කන්ධයේ තිබෙන මේ වේදනාවල අප ගණන් ගන්නවා මම දුකක් විඳිනවා මම සැපක් විඳිනවා මම මැදහත් වේදනාවක් විඳිනවා කියලා. මේ කොයි වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව ඇති වුණ ගමන් නැති යන එක නිමේෂයක් පමණයි වේදනාවක් පවතින්නේ. අපි පැයක් දුක් විඳගත් පැයක් දුකක් විඳිනවායි කියලා අපට දෙන්නට දුක් වේදනාවක් පැයක් තිස්සේ අපේ අත්‍යක්ෂයි කියලා සිටුවට පැයක් සිටේ අපා එක විනාඩියක් පුරාවත් පවතින මේ කිසිම වේදනාවක් නෑ. සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ නැතහත් වේදනාවක් හෝ કોઈ කවර වේදනාවක්වත් එකම නිමේෂයකට වඩා වැඩි කාලයක් පවතින්නේ නෑ. මේ සැපරේ නිස්සනේ ප්‍රවතනා වූ මේ වේදනාව ඊළඟ ස්නේ වෙනකොට නිරුද්ධ වී ගොස් අන් වේදනාවක් ඇතිවන්නේ. ඒක සේවි සේවි යනවා. දෙවි දෙවි අනිත්‍යද යනවා. දෙවලස්සනේ පැවති වේදනාව නෙවෙයි තුන්වන ස්නේහයට යනකොට. නමුත් මේ සෑම ස්නේහයක් පාසාම වේදනාව මිනිසින් ජීවත් ක්‍රියාකාරී භාවයක් උසලමින් ඇතිදෙමින් නැතිමින් යන නිසා අපට පේන ඇත්ත දිගටම වේදනාවක් පවතිනවායි කියලා. මේ එක දිගට පවතිනවායි කියන වේදනාව ගැන හිතනකොට අපට පේනවා මෙතන වේදනා සංදයක් කියලා එකක් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය කියලා දේශනාවක් ප්‍රකාශ කළා පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි කළා. ඒ සම්මුතියේ පිටලා පර්යාප්තියක පිටලා කරපු ඒ වචනවල එල්ලීගෙන අන්ත භක්තියෙන් යුතුව ධර්මයේ හදාගන්නට ගියොත් අපට මේ ධර්මය ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට බෑ. ඒ නිසා අන්ධ ශ්‍රද්ධාව අන්ධ භක්තිය පැත්තකට දාලා පඤ්ඤාත් ධර්මයේ පඤ්ඤාත් වශයෙන් සම්මුති ධර්මයේ සම්මුති වශයෙන් දැකලා ඒ පඤ්ඤාත්යේ බිඳගෙන සම්මුතිය බිඳගෙන පරමාර්ථ ධර්මයේ මතු කර ගන්නට ඕන. සං වේදනා සංදේ කියලා ප්‍රකාශ කළාට අර වැලි කඳ ස්කන්ධ කියන එකේ අදහස ගොඩ කියන එක. අර වැලි ගොඩ කියනවා වගේ කතාවක්. වැලි ගොඩ කීමට එතන එක එක වැලියටයක් ඇටයක් ගානේ තිබෙන වැලියට සමූහයක් දිනා වැලි කඳක් නොවන නැතුවා වගේම මේ වේදනා ස්කන්ධය කියලා අපි කතා කළාට ශුන්‍යයක් ක්ෂණයක් පාසා නැති නැති යන වේදනා සමූහයක් විනා වේදනා ස්කන්ධයක් මේ විද්‍යමාන වන්නේ නැහැ කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. සෑම ස්වභාවයකම වේදනාවක් ඇති වෙනවා ඒ ළඟට මේ වේදනාව නැති වෙනවා තව වේදනාවක් ඊළඟට ඇති වෙනවා විශ්ේ වේගවත් වශයෙන් ඇතිවීමෙන් නැතිවීමෙන් යන වේදනාව නිසාම මේක මේ වේදනා ස්කන්ධයක් වශයෙන් මේක පැනෙනවා එතනකින් අපට තේනවා මෙන්න වේදනාව දිගටම පැවතුණයි කියලා හරියට අර ගිය අවුරුද්දේ තිබුණු සැලෙන් ගඟට බලලා අද කියලා ගිය අවුරුද්දේ තිබුණු සැලෙන් ගඟට ගුණයි ඒකත් ගිහිල්ලා සැලෙන් ගඟ අද හෙටක් තියෙනවායි කියලා කියන්න ආසේ මේ වේගවත් ක්‍රියාවලිය ඒක ධර්ම කරගෙන ඒකාබද්ධ කරගෙන කතා කරනවා හැඟීමක් ඇති කර ගන්නවා ඒක වැරදි සංඥාවක් වැරදි සංකති ගණයක් එම නිසා මේ වේදනා ස්කන්ධය තුළ පවතිනා සංකති ගණයේ විවිධ ආකාරයෙන් අපේ කටයුතු කරන්න ඕන විශේෂයෙන්ම සුඛ වේදනාවක් ඇති වෙනවා ඒක දිසෙන් බලන්න සිටිනකොට සෑම සුඛ වේදනාවක්ම එතනම එතනම එතනම විවිධ යන ආකාරපත් මේ සතිය සමාධිය දීම කෙනෙකුට දකින්නට පුළුවන්. ප්‍රඥාවත් ඒ මට්ටමට වැඩි යත්නම් ඒ කර්ම තවත් හොඳින් ප්‍රකට වෙනවා. දුක් වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව දෙස්ම බලාගෙන සිටිනවා. සංතති ගණයෙන් වැටී ගිය සංතතිය කඩා දැමීමට මෙතන දිගින් දිගට පවතින වේදනාවක් නැහැ. සෑම සමයක් ගන්න වේදනාව මෙලෙසින් ඇති වෙනවා මෙලෙසින් නැති වෙනවා කියන අවබෝධය සමාගයේ හදවත සතුලින්ම පිණි යන තෙක් වේදනාව දෙසන් බලාගෙන සිටිනකොට අප මේ කිව්වේ කුමක්ද කියන එක මේ ආයත ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් වෙනවා ඇති. ඒ වගේම තමයි මේ සංඥා ස්කන්ධයත් සංතතියෙන් වැටිලා එක සංඥාවක් ඇති වෙනවා තව සංඥාවක් ඒ සංඥාව නැති වෙනකොට වෙනස් සංඥාවක් ඇති වෙනවා. සංඥා කියන්නේ හඳුනා ගැනීම. රූප හඳුනා ගන්නවා, ඇයට පෙනෙන, කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා, නාසයට පෙනෙන දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට මනසට දැනෙන නොයෙක් කරුණු අපි හඳුනා ගන්නවා. මේ සෑම හඳුනා ගැනීමක්ම වහවහ නැති නැති යන ධර්ම. ශේවි ශේවි ගෙවි ගෙවි යන ධර්ම. මේ කායනුපස්සනාව තුළින් ඒ කායනුපස්සනාව <clears throat> වැඩිම තුළින් මේ සංඥාවේ තියෙන එකම ශ්‍රණයක්වත් පවතින්නේ නැති ආකාරය හැම ශ්‍රණයකම නිරුද්ධ වී යන ආකාරය <clears throat> අප අත්දකින්නට ඕන. නැත්නම් මේ සංඥාවෙන් අපි වැටී යනවා මේ සංසති සංඥාවෙන් අපි වැටී මේ හඳුනාගන්නේ මම කියන හැඟීමක් වැරදි අවබෝධයක් ඇති කරගන්න. උදාහරණයක් කියවොත් අපි හිතමු <clears throat> හිරිනේ ගැහණියගේ රූපයක් දැක බලනවා. මේ රූපයේ දෙස බලනකොට එකපාරටම ගැහන් රූපයක් වශයෙන් එකපාරටම දැනෙනවා. ඒ අර සංස්කෘති ගණයෙන් දැසි යන නිසා. මොහොන දැකලා මොහොනේ කියපු සංඥාව දෙල්ල දකිනකොට දෙල්ලයි නෑ. දෙල්ල දැකලා මේ දෙල්ලයි කියන හඳුනාගත් සංඥාව අත් දෙක දකිනකොට නැහැ. අත් දෙක දකිනකොට අත් දෙකයි කියලා හඳුනාගත් සංඥාව ඇති වෙනකොට අර බෙල්ල කියපු සංඥාවක් නැහැ, මූණ කියපු සංඥාවක් නැහැ, හිත කියන සංඥාවක් නැහැ, ඒවා හිතට පෙනෙන්නේ නැහැ. මේවා කායික වශයෙන් ක්‍රියාත්මක කරලා බලන්න මම කියන ධර්ම. එතකොට මේ පිළිබඳව ඉතාමත්ම ගැඹුරුම අවබෝධයක් ඇති සරල උපමා සරල අභ්‍යාස වුණාට ඇති වෙන අවබෝධය ඉතාම ගැඹුරුයි. සෑම ස්නේහයක් ගන්නේම සංඥාව මෙලෙසින් දීගෙන් දීගෙන් විරුද්ධ විදී විරුද්ධ වී හේවෙන හේවෙන යන ඒ වේගවත් යාදිය නිසා අපට මේ සංඥාව එකක් වශයෙන් පෙනෙනවා. ඒ නිසා අපි රූපයක් හඳුනාගත්තාම වැරදි අවබෝධයක් ඇති කරගන්නා මම ඒ රූපේ හඳුනාගත්තේ. සත්‍යයක් හඳුනාගත්තාට පසුව වැරදි දෘෂ්ටියක එල්ලෙනවා දැක ගන්නවා මමයි සත්‍යයේ ඇතුලේ. ගඳක් ඒ වගේම දිවට දැනෙන රසයක් කාට දැනෙන ස්පර්ශයක් මනසට දැනෙන මොනක් මොන හෝ ධර්මාරණක් ඉපත් වෙනකොට ඒ සංඥාවේ හිත දැස ගන්න විට අපි කල්පනා කරනවා වැරදි දෘෂ්ටියක පිළිතලා මමයි මේ සංඥාව ඇති කරගත්තේ මමයි මේ සංඥාවෙන් හඳුනාගන්නේ කියලා. ඇත්ත වශයෙන්ම මෙතන සිදුවන්නේ කුමක්ද? වේගයෙන් වේගයෙන් සංඥා කියන চৈতසිකයේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන මේ වේගවත් ක්‍රියාවලින් නිසාම මේ සංඥාව ස්කන්ධයක් වශයෙන් පේනවා සංඥා ගොඩක් වශයෙන් පේනවා මේ සංඥා ස්කන්ධ කියන කතාවේ තියෙන පරාති භාවය සම්මුති භාවය ඉවත් කරන්නට ඕනේ මේ පරමාර්ථ ධර්මයේ හදවත තුළින් මතු කරගෙන එතකොට ওই ස්කන්ධ කතාවට පිළිගන්නට තැනක් නැතුව යනවා ඊළඟට සංස්කාර ස්කන්ධය ගැන අපි වචනයන් දෙකක් කතා කරමු සංස්කාර කියන අදහස් කරන්නේ සිතට ලංකා පහළ වෙනවා නම් සිතේදී ඒ සෑම සිතේ ළඟ සංස්කාර සංවේලා ගණන් ගන්න පුළුවන්. වේදනාව සංඥාව හැර ඒක වෙනම ධම් වශයෙන් ප්‍රකාශ කර ඇති නිසා හිතට පහළ වන සංස්කාර ධර්ම හිතෙලි ඒකයි සිදු සියලුම চৈতසික ධර්මයි සංස්කාරයි චිත්ත සංස්කාරයි එතකොට මේ චිත්ත සංස්කාර ස්වરૂපය එකකින් සංස්කාරයක් ඇති වෙනවා ඒක නැති යනවා තව චිත්ත සංස්කාරයක් ඇති වෙනවා ඒකත් නැති යනවා අපි හිතන ඔන්න අපි දැන් මෛත්‍රී කරනවා. සියලුපත් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. ඒ චිත්ත සංස්කාර ටික ගිලිහි ගියා. ඊට පස්සේ ඔන්න අපි පිළිකුල් භාවනාවට ආස්තේ මතින් කායේ කේතලෝම අනසාදන් සත්‍යච්ච. සතෝ දන්තා අනසාදෝම ඒකට විදිහට. අර මෛත්‍රී පහළ වෙනකොට ඇතිවෙච්ච චිත්ත සංස්කාර ඔක්කොම නිරුද්ධ වෙලා පිළිකුල් භාවනාව වැඩෙනවා. ඊට පස්සේ ඔන්න අපි මරණානුස්සතිය භාවනාව කරනවා. මගේ මල් ජීවිතය ජීවිතය අනේත ජීවිතය අනේත මරණය නේත කොයි ආකාරයෙන්ද මන මරණානුස්මතිය වඩන මරණානුස්මතිය වඩනකොට අර කලින් තිබුණු සියලුම චිත්ත සංස්කාර නිරුද්ධ වෙනවා අපේ මේ අවබෝධයේ පැහැදිලිව අපට අත්දකින්නට බැරි නිසා අපි කල්පනා කරනවා මරණානුස්මතිය භාවනාව වැඩිෙත් මමයේ මේ පිළිකුල් භාවනාව වැඩිෙත් මමයේ ඊළඟට මෛත්‍රී භාවනාව කළෙත් මමයි, අහවල් භාවනාව කළෙත් මමයි, මේ භාවනාව කළෙත් මමයි ආදී වශයෙන් වැරදි දෘෂ්ටියක අපි එල් බලන්න දැක ගන්න. මේ වැරදි දෘෂ්ටියේ දැකගෙන සිටින කල්ම අපි ආත්ම සංඥාවෙන් දැකී යන අපට ආත්මයේ තියෙන හැඟීම හට අඳ ගැනීමට අපහසු වෙනවා. එම නිසා මෙතන සිදුවන සියලුම සංස්කාර ධර්මයන්ගේ මහ මහා සේවිසේවි යාම යම් කිසි කෙනෙකුට අත්දකින්නට පුළුවන් නම් කායෝනික වශයෙන් සත්‍ය වශයෙන්ම මෙතන සත්‍ය සංස්කාර ධර්මයකගේ ගලා යාම හැර චිත්ත සංස්කාර ස්වභාවයට ඇතිවීම නැතිවීම හැර මෙතන මේ චිත්ත සංස්කාර ඇති කරන කෙනෙක් නැතේ මේ චිත්ත සංස්කාර අත්දකින කෙනෙක් නැතේ නාම මාත්‍ර මිලකින් වේගෙන් වේගෙන් ඇති වී ඇති වී නැති වී නැති වී යනවායි කියන අවබෝධය පැහැදිලිව කෙනෙකුට දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේ පැහැදිලි ප්‍රායෝගිකයක් දැකීම හදවත පතුලෙන් සත්‍යයක් ලෙසම තියෙන යන විට සංස්කාර ස්කන්ධයේ කියන කතාවේ තියෙන ස්කන්ධ කතාවට පිළිගන්නට තැනක් නැති වෙනවා. මේ ගුඩ වැඩි ගොඩක් එහි එක එක වැඩි කැටයක් අනිත් වැඩි කැටයට කිසිම නෑදෑයෙක් වන්නේ නැහැ කිසිම මිත්‍රභාවයක් ඇත්තේ නැහැ කිසිම සම්බන්ධතාවයක් ඇත්තේ නැහැ මෙන්න බින්දු අන්‍ය වූම ධර්ම අන්න එලෙසින්ම අපගේ සංකාණය තුළ පහළවන්නා වූ සියලුම චිත්ත සංස්කාර ධර්ම වෙන වෙන වූම චිත්ත සංස්කාර ධර්ම කිසිෙක් කිසිවකට කිසිම චිත්ත සංස්කාරයක් තවත් චිත්ත සංස්කාරයකට නෑදෑ නොවන මිත්‍ර නොවන කිසිම සමීප භාවයක් සම්බන්ධ භාවයක් නැති ධර්ම දෙන්නෙන් වූ සංස්කාර ධර්ම වශයෙන් අවබෝධ කරගන්නට ඕනේ. මෙලෙසින් සංකති ගණේ කැදී ගියා නම් අපට අවර සංස්කාරයක් පිටක තුළ පහළ වුණත් මම මේ සංස්කාරයේ රැස් කළා කියන හැඟීම පිළිගන්නට හැකියාවක් නැහැ. අපි කුසල් කළා කියන්නේ අකුසල් කළා කියන්නේ මෛත්‍රී පිළිකුල් භාවනා ආදී භාවනා කළා කියන්නේ මේ සංකති ගණේ වැසී සිට ඒ සංකතිය ගණේ පිළිතලා කරන කතාවක්. නිසා නැත්නම් ඒ කඩාගෙන බිඳගෙන බැලුවා නම් මේ සංස්කෘති ගණය තුළ මේ චිත්ත සංස්කාර ප්‍රවාහය තුළ සත්‍යබුද්ධ සංස්කාර ගැනීමට සිදුවක් නැති බව පැහැදිලිවම අවබෝධ වන්නට ඕන. ඊළඟ ස්කන්ධය ගැන අපි කෙටියෙන් ප්‍රකාශ කරන උසයන් විඥාන ස්කන්ධය ඇහැට රූපයක් දැක්කහම චක්ක විඥානය තියෙනවා කනට ශබ්ද ඇසෙනාම සෝත විඥානය තියෙනවා නාසයට ගඳ සුවඳනාම ගාන විඥාන දිවට රස දැනෙනාම දිවහා විඥාන කයට නේකාකාර දේවල් ස්පර්ශ වුණාම කාය විඥාන මනසට මේ ධර්ම අරමුණාම මනෝ විඥාන පහළ වෙනවා මේ විඥාන පරම්පරාවක් අර කැලණි සංගේ පැවැත්ම වගේ එකකට එකක් පසුවට පසුවට උපදිනවා. එකක් නිරුත් වෙනවා, තව එකක් ඇති වෙනවා. එකක් නිරුත් වෙනවා, තව එකක් නිරුත් ඇති වෙනවා. මෙසේ වේගයෙන් ඇතිවීමෙන් නැතිවීමෙන් යන මේ විඥානස්කන්ධය අරගෙන අපි මුලාවටපත් වෙනවා මේ විඥානස්කන්ධය මගේ මමයේ මගේ ආත්මය කියලා. හේතුව මොකද? මේ විඥානස්කන්ධේ පවතිනා වූ යථා ස්වરૂපයේ පැහැදිලිවම සත්‍ය ලෙසම අත්දකින්නට නැහැ එතකොට අප පැහැදිලිව අවබෝධ කරගන්න ඕන රූපයක් දකිනකොට පහළ වුණ සිත සත්‍යයක් අහනකොට නැහැ. සත්‍යයක් පහළ වෙනකොට දැනගත් සිත ගඳසුවඳ දැනගන්නේ නැහැ. ගඳසුවඳ දැනගන්නා විට තිබුණු සිත් සියල්ලම රස දැනගන්නා විට නැහැ. රස දැනගන්නා විට තිබුණු සියලුම සිත් ආය පස්ස අවබෝධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ සියලුම සිත්නේ මනසින් යම් කිසි විඥාන පහළ වී යනකොට මේ සෑම විඥානයක්ම එකක් නිරුද්ධ වූාට පසුව ඊළඟ විඥානය ඇති වෙන නිසා මේ වේගවත් ක්‍රියාවලිය නිසා අපට එකම විඥානයක් පවතිනවා කියලා තේනවා. එම නිසාම අපි කල්පනා කරනවා අපි හිතනවා රූප බලනවා මම සත්‍යත්නවා මම ගන්ධසුවඳ විඳිනවා මම රස විඳිනවා මම පස්ස අත්දිනවා මම මනසින් මේ දේවල් හිතනවා මම කියලා. මේ මම කියන හැඟීමේ පිහිටා සිටින්නේ මේ සංකතිය හරියට විදගත් සංකති ගණයේ ඉක්මවා යන්නට නොහැකි නිසා. එනිසා අපි පැහැදිලිව අවබෝධ කරගන්නට ඕන මෙතන විඥාන ස්කන්ධය කියලා කතා කළාට ස්නේයක් ස්නේයක් පාසා නැති නැති යන එක එක විඥානයක් විනා මෙතන ස්කන්ධ කියන කතාවේදී සම්මුති සත්‍යයක් විනා මෙහි ඇති සත්‍ය වශයෙන් පවත්නා ස්කන්ධ නැතේ විඥාන එක ක්ෂණයක් පවතින්නේ ඊළඟ ක්ෂණය වෙනකොට තව විඥානයක් ඊළඟ ක්ෂණය වෙනකොට වෙනත් විඥානයක් සිදුවේ. මේ පැහැදිලිවම මේ සත්‍යය අවබෝධ වෙනවා නම් අපි රූපස්කන්ධය සාහකාලික වශයෙන් අමතක කරලා මේ නාමස්කන්ධය දෙකට සිට මෙහෙවල බැලුවනම් සෑම ස්නේහයක් ගානේම මෙලෙසින් මේ නාමස්කන්ධයේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා නේද මෙන්න මේ ඇති වෙන නැති වෙන නාමස්කන්ධය අරගෙන නේද මම කියලා මගේ කියලා මේක ග්‍රහණය කළේ කියන අවබෝධය හදවත පතුලෙන් නැතිනකොට එනී ගන්නට පුළුවන් පැහැදිලිව මේ කියන කරුණ වැටුණා එතකොට එහෙන් පෙනී යනකොට අපිට ඒ සංසති ගණය අදා ගන්නට පුළුවන් වෙනවා. එහෙම පෙනෙනවා නම් කවුරුවත් කියන්නේ මේ নমස්කාර පාඨයේ කීගෙත් මමයි බුදුහාමුදුරුවෝ තරණයේත් මමයි තේස් සමාදන්නෙත් මමයි බණහැරෙත් මමයි කියලා. මොකද ඒකේ මොහොතේ ඇති ඇති නැති නැති කිසිවි පරම්පරාවක් පැවතුණා නැති. ඇති වුණා පැවතුණා නැති වුණා. මෙච්චරයි සිදුවුණු ක්‍රියාවලිය. මේ සත්‍යය අපට පෙනෙන්නට ඕනේ ප්‍රඥා ඇසට. විශේෂයෙන්ම මේක අවබෝධ කරගන්නට නම් කායික වශයෙන් අත්දකින්නට නම් හිතින්ම සිත දිහා බලාගෙන ඉඳින්නට ඕන. අවර සිතිවිල්ලක් ඇති වුණත් අපට කමක් නැහැ. හොඳ වුණත් එකයි නරක වුණත් එකයි. සෑම සිතිවිල්ලක් දෙතම ඇති වෙන සිතිවිල්ලක් දෙතම සිතින්ම බලාගෙන සිටිනකොට අපට පේනවා ඇති වෙන ඇති වෙන සෑම සෑම සිතිවිල්ලක්ම ඇති වුණු විකසම නැති නැති වී යනවා. දැන් පවතින සිතිවිල්ල ඊළඟ සමේ නෑ ඊළඟ සමේ පවතින සිතිවිල්ල ඊළඟ සමේ නෑ මේ මේදී අපිට පැහැදිලිවම කියනවා මේ සෑම චිත්තක්ෂණයක්ම සෑම චිත්තක්ම මෙලෙසින් වේගයෙන් වේගයෙන් ඇති ඇති නැති නැති යන නිසා මේක ඒකාබද්ධ ඒකාබද්ධව දෙන්නට මෙතන එකම ධර්මයක් නෙවෙයි නේද පවතින්නේ මෙතන සත්‍යය කියලා ගන්නට කෙනෙක් නැහැ නේද මේ තියෙන්නේ සිතිවිලි කාන්තාවක් ඇතිවීම නැතිවීම පමණයි නේද? මෙන්න මේ අවබෝධය ඇතිවීමද සිතින් සිත දිහා බලාන සිටිනා සමාධිවත් එකදී ප්‍රඥා අසක්තියෙන් තෝරන සමාධිය දිනු වේලා තිබෙන්න තෝරන නැත්නම් මා කියන ධර්මයේ පිළින්නේ නැහැ. එහෙම බලාගෙන ඉන්නකොට යම් කිසි සංඥාවක් සිතට පහළ වෙනවා නම් යම් කිසි සංඥාවක් සිත තුළින් ජනිත වෙනවා නම් ඒ සංඥා දෙසින් දෙසත් දෙලසින් බලන්න සිටිනවා. එවිට සෑමස්ම සංඥාවක්ම ගහබහා නිරුද්ධ වී යන ආකාරයට පෙනෙනවා. ඒ සංඥා ස්කන්ධයේ තියෙන සම්පතිය අපට පෙනියන. සංස්කාර විතරයෙන් මේක ආකාර සිටිවිලි ඒ වගේම අර කලින් කියපු සෝත විඥාන, චක් විඥාන ආදී විඥාන ආදී එලෙසින් බලන්න සිටියොත් සමාධිය අපේ දිනු වෙලා නම් සතිය අපේ දිනු වෙලා නම් ප්‍රඥාවත් ඒ මට්ටමටම ප්‍රවර්ධනය වෙලා තිබෙනවා නම් අපට පැහැදිලිවම පෙනී යන මේ සංතතිය යම්තතියේ තියෙන යථා ස්වરૂපය මේක වේගයෙන් වේගයෙන් ගලාගෙන යන ඇතිවෙමින් නැතිවෙමින් යන චිත්ත ප්‍රවාහයක් නාම ප්‍රවාහයක් බව මේ ප්‍රවාහයේ යථා ස්වરૂපය අවබෝධ වෙනකොට නාමස්කන්ධය තුල ශක්තියක් වශයෙන් හෝ මනික් වශයෙන් හෝ ගැනීමට කිසිම දෙයක් හේත නොවන ධර්මය මෙතෙක් කල මේවාට ගැටුණු මෝඩකම් මේක නේදී කියන අවබෝධයක් අපට ඇති වෙනවා. මේ වගේ පහසෙන් සංතති ගණය කඩන්නට බෑ රූපස්කන්ධය කෙරේ. ඕනම කෙනෙකුට නාමස්කන්ධය දෙස බලන්න ඉඳලා මේ නාමස්කන්ධයේ වේකින් වේකින් ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දකින්නට පුළුවන්. නමුත් ඇස් දෙකෙන් මුදක රූපස්කන්ධයේ දෙක බලාන හිටියත් මේ රූපස්කන්ධයේ වේගවත් ක්‍රියාවලිය දකින්නට බෑ. අද විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා පපාතනාව සියලුම රූප කලාප එක අක්ෂරයකට එක ශ්‍රේණියකට 10 බල 20කින් බෙදනවා කියන්නේ. ඒක ඒ තමයි දිවිකේටි 10 බල දෙකක් කියන්නේ 100ක් 100ක් වාරයක්. 10 බල 3ක් කියන්නේ දහස් වාරයක්. 10 බල 4ක් කියන්නේ දසදහස් වාරයක්. එතකොට 10 බල 22ක් කිව්වොත් කොපමණනම් වාරයකින් වේගයකින් මේ ඉතා තද වශයෙන් කෙරෙන ඒ වාහනේ කඳක පවා තියෙන රූප රූප කොටස් වේගයෙන් විදිවිදී යනවාද කියන එක විද්‍යාඥයන් පැහැදිලිවම අද අත්දැකලා තියෙනවා. අපේ රූපස්කන්ධයේ මේ වේගවත් ක්‍රියාවලිය අර බාහිර රූපස්කන්ධයේ වේගවත් ක්‍රියාවලිය වගේමයි. මේ රූපවල තියෙනවා ස්වરૂපයක්. මේ ලෝකේ යම් සාස්ෘත තිබෙනවා නම් ඒ සෑම රූපයක්ම කැටි තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතරින් බව මේ අය දැන් සෑම කෙනෙක්ම වගේ දන්නවා. එතකොට මේ ධාතු වල තියෙනවා යම් කිසි ස්වરૂපයක්. මොකක්ද ස්වરૂපය? එක ධාතු කොටසක් බිඳිනකොට තවත් ධාතු කොටසක් උපදිනවා. අර විඳින ධාතු කොටසට සමාන කාණනකින් ඒහා සමානවම උපදින රූපත් සමාන නම් ඒ රූපේ අපට එක විදිහට පවතින වාසිය කියනවා. විඳින රූප වලට අඩු ප්‍රමාණයක් නම් උපදින රූප ඇති වෙන්නේ අන්න ඒ රූපේ අපට කෙස් වෙනවා නැත්නම් කුඩා වෙනයි කියලා කියනවා. මේ විඳින රූප වලට වඩා වැඩි ප්‍රමාණයක් රූප උපදිනවා නම් මේ රූපය වැඩෙනවා මේ රූපය මහත් වෙනවා කියලා අපිට පිළිගන්න යනවා. මේ අපේ පංචස්කන්ධයෙන් මේ රූපස්කන්ධයේ පැත්තක් තුළ මෙලෙසමයි. අපේ කුංචි කාලේ ලදරු රූපේ රූපයක් අපිට තිබුණා. මේ ලදරු රූපයේ තිබුණු සියලුම ලදරු රූප කලාප වහවහ නිත්‍යදී ගියා සේවිතේ ගියා. ඒ සේවන සේවන රූප කලාපයක් වෙනුවට අලුතෙන් අලුතෙන් රූප කලාප ඉපදුණා. ඒ ඉපදෙන රූප කලාප ලබන රූප කලාපලට වඩා ටිකක් ඕලාරිකයි. ඊට වඩා ටිකක් ශක්තිමත්. හටේ ධාතු ආධිකයි. ඒකකොට අර ඊට වඩා දෙකින් ඉපදෙන ප්‍රමාණය. එම නිසාම ලබන රූපේ ක්‍රමයෙන් ඔන්න අවුරුදු 10 7 8 10 වාගේ පස්සේටපත් වෙනවා. ලදරු රූපයේ තිබුණු රූප කලාප එලෙසින්ම පැවතුනා නම් ලදරුවේ කවදාවත් ධර්ම කරුණේ අවුරුදු 8 10කට පස්සේ පත්වන්නේ නැහැ. ලතුරු කල රූප කලාවට නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධ වෙච්ච රූප විලසින්න තවත් රූපයකට දෙනා නම් ලදරුවා හැමදාම ලදරුවාමයි. නමුත් ලදරුවාගේ රූප කලාව ප්‍රතිවිසෙවි යමින් මෙලෙසින් අවුරුදු 7-8ක් පිළිපත් වෙනවා. 7-8 10 තිබෙන රූප කලාව එලිසින්න පවතින්නේ. ඒවත් දිදිදිදී යනවා ඒ දිදෙන දිදෙන රූප වලට ලැබෙන සත්‍යයන්ට අනුකූලව උපදිනා තව තවත් රූප. සත්‍ය කීවේ රූප පිටීමට හේතු වන කර්ම ආහාර වෙන. එතකොට ඒ දිගින් දිගට රූප කලාප වෙනුවට වඩා වඩා බැටරියෙන් රූප කලාප උපදිනවා. ඊට වඩා ඝන වූ රූප කලාප උපදිනවා. ඊට වඩා ඕලාරික වූ රූප කලාප උපදිනවා. එම නිසා මාර අවුරුදු 7 8 දින සුකුමාල රූප වෙනුවට කරුණ භාවයේ ලබනකොට ඊට වඩා කියන්නේ ශක්තිමත් ඊට වඩා ඕලාරික රූපය පීඩන ඇතිවන. මේ රූපවල ස්වභාවය මේකයි. එතකොට මේ කර්ම රූපයක් මෙලෙසින්ම පවතින්නේ නැහැ. සෑම මොහොතකම කර්ම භාවය සේවි සේවි ගෙවි ගෙවි යනවා. ඒක වළක්වන්නට පුළුවන් සමතේ මේ ලෝක ධාතියේ නැහැ. හේතුව මේ රූපස්කන්ධේ පවස්නාව පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරේ යථාර්ථ රූපේ ඒකයි. ඒකේ ස්වરૂපේ කිසියකට වෙනස් කරන්නට බෑ. තරුණ කාලයේ තිබුණු රූපස්කන්ධේ පවස්නාව සියලුම රූප කලාප සිරිවිසේවි යනවා ඒ සේවන රූප වෙනුවට මෝරකු ඕලාරිත ගොරෝසු රූප උපදින්නට පටන් ගන්නවා. ඒ නිසාම අර පරණ රූපයේ එන්නේ එතන නැති වියට යනකොට තව තවත් දුර්වර්ණ වෙනවා, තව තවත් හද වෙනවා, ඕලාරිත වෙනවා. අර පහපත් භාවයෙන් අඩිය යනවා. මේ නැති වියේ තිබුණු රූප කලාපත් එලෙසින්ම මැරෙනකොට උපදින්නේ ඊටත් වඩා කඩ වූ ඝන වූ රූප කලාප. විශේෂයෙන්ම පඨවි ධාතු අධික වූ රූප කලාප. ආපෝ ධාතුවේ තියෙන කෙටි ගතිය අඩු වූ රූප කලාප. එම නිසාම එන්ටෙන්ඩම මේ නැදිවියක් මහලු වියටපත් වෙනවා. මේ රූපස්කන්ධයේ මෙලෙසින් ධනයක් ධනයක් පාසාම තේවි තේවි යන ආකාරයේ මෙතෙක් කල් තේවි තේවි ගිය ආකාරය අපි අවබෝධ කරගන්න ඕනේ. මහලු රූපයක් මැරෙනා මැරිලා වැටුණාට පසුව ක්‍රමයෙන් සේවි සේවි යනවා ජීවි දේවි යනවා මේ රූපස්කන්ධය මැරුණාට පසුව මෙලෙසින් සම්පූර්ණයෙන් ජීවි දේවි ගොස් අන්තිමේදී ඇටසැකිල්ලක් බවට පත් වෙනවා මේක හරියට සමාධිමත් සිතකින් කෙනෙක් බැලුවා නම් මේ රූපස්කන්ධයේ මොකක්ද සිදුවන්නේ කියන ඇටසැකිල්ල බවට රූපස්කන්ධයේ පස්සන ආකාරයේ දකිනකොට හිතට පෙනී යන්නේ තමාගේ ඇටසැකිල්ල පමණ රූප කලාප අනිත්‍යවා නොපෙනී යන මේ ඇටසැකිල්ල පවත්නා වූ රූප කොටස් ටිකක් හද නිසා ඒවා දිගන්නට ඒවා තේරෙන්න ටිකක් කාලයක් තියෙනවා. නමුත් ඒවත් කාලයන්නේ එළෑනේ ප්‍රමාණයේ දිග දිග දිග දිග යන දෙවි දිවියා සේවි සේවි යන පොළවටම සියල්ලම සත්‍යය. මෙන්න මේ සියලුම සමාගයේ රූපස්කන්ධයේ තිබු සියලුම රූප කොටස් මිනිසින් සෑම ස්නේහයක් පාසන්න සියවෙනි සියමින්ව අන්තිමේ පොළවටම පතිත වී කිසිවක් ශේෂ නොවන ආකාරයේ සමාධිමත් සිතකින් හරියට කෙනෙකුට අවබෝධ වුණොත් හරියට පෙනී ගියොත් එවිට මේ මුළු රූපස්කන්ධයම අපේ සිතට නොපෙනී යන අපේ සිත අහසේ පාවෙනා කඳුකක්යකට පත් වෙනවා. මේක ඊළ සමාජත්වයක් දියුණු සමාජයක් සාපඥාවක් ඇති කෙනෙකුට පැහැදිලිවම අත්දකින්නට පුළුවන් සත්‍යයක්. මේ රූපස්කන්ධයේ මෙලෙසින් ශේවී යාම දකිනකොට අපට මේ රූපස්කන්ධය තුල මම කියලා ගන්නට කිසිවක් නැති බව පැහැදිලිව අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ පවතින මේ සියලුම රූප මහා බිඳි බිඳි කිවි කිවි යනවා. ඊළඟ මොහොතේ එනකොට නැහැ. ඊළඟ මොහොතේ එනකොට මේ මොහොතේ තිබ්බ රූප සියල්ලම නිරුත් වී ගියා නම් ඊළඟ මොහොතේ කවුද කලින් හිටපු මම කියලා ගන්නේ මෙතන ඉතුරු වී තිබෙන්නේ කියන අවබෝධය අපට ඇතිවන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් අපි දැනගන්නට ඕනේ මේ සංසති ගණය කඩලා සංතතියේ පිහිටලා මෙතෙක් කල කටයුතු කරපු මුලාව ඉවත් කරලා පරමාර්ථ ධර්මයේ පරමාර්ථ වශයෙන්ම අවබෝධ කරගන්නට නාමයන්ගේ සහ රූපයන්ගේ යථාර්ථ රූපේ යථා පරිදීම අත්දකින්නට මේ අපි කතා කළේ සංතති ගණය ගැන තව ගණ තුනක් ගැන කතා කරන්නට තිබෙනවා. දැන් පැයකට ගිය ආසන්න කාලයක් ගත වුණා මම හිතන්නේ පැය පැය තුනක් විතර යාවි ඉස්සර ගන්න. අපි තව පැය භාගයක් විතර කතා කරමු. ඊළඟට අපි කතා කරනවා සමූහ ගණය ගැන. මේක නම් ඉතාමත් පැහැදිලිවම අවබෝධ කරගන්න ඕන. මේ මොන කරුණක්ම පැහැදිලිව අවබෝධ කරන්නේ මේක නෙමෙයි. ඊට පස්සේ කියන කුටි ගන්න ඔක්කොටම කරලා හඳුනා අවබෝධ කරගන්න. සමූහ ගණය කියන්නේ මොනේ කොටස් ඒක රාශී වීම නිසා සමූහයක් වශයෙන් පෙනෙන ආකාරය. දැන් මේ උදාහරණයක් අපි හිතමු මෙන්න මේ මේසේ තියෙන. කකුල් හතරක් ගහලා තියෙනවා. මේ වටේට ලෑලි කෑලි හතරක් ගහලා තියෙනවා. උඩට තව ලෑලි කට්ටුවක් තියෙනවා. ඒ ලෑලි කට්ටියේ තියෙන ලෑලි ගොඩක් කෑලි කීපයක්. එකට සම්බන්ධ කරලා යටින් ලෑල්ලක් ගහලා. මේක අපිට දැන් තේනවා මේකක්. ඒ සම්මූහ ගණන් ගැටිලා. අපි මේ කකුල් හතර බලවන අයින් කරනවා. වටවිට කියන මේ ලෑලි කැල් හතරක් බලනවා. උඩ සත්‍යයේ කියන ලෑලි කොහොමද බලනවා? ඒවත් සම්බන්ධ කරලා තියෙන ලෑලි බලලා පැත්තට ගොඩනවා. එතකොට මේක නැහැ. මේකේ කියලා පෙන්නේ අපි සමෝව ගණන් ඇති නිසා. මෙන්න මෙලෙසින්ම අපේ නාමස්කන්ධේ සහ රූපස්කන්ධේ ගණයක් තියෙනවා. සමෝව ගණයක්. මේ සමූහ ගණය කලින්ම කඩා දාන්න ඕනේ. ඉස්සෙල්ලම මේ සමූහ ගණේ ඕලාරිකම අවස්ථාව, කලින්ම අවස්ථාව තමයි නාමස්කන්ධයෙන් සහ රූපස්කන්ධයෙන් මේ දෙක එකට ඝණයක් වශයෙන් කැටිලා පසු. අපි නාමයේ රූපයේ දෙක දෙකක් වශයෙන් අවබෝධ කරගන්න බැරුව දෙකක් කටයුතු කළා. හරියට පිටු සුළු උපමාවක් කියව මෝටර් බයිසිකල් එකක නැගිලා මිනිහෙක් යනවා. මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ මිනිසා ඒක ක්‍රියාත්මක කරන නිසා. මිනිහා ගලන් කරන්නේ මොන වෙච්චලට යන නිසා. මේක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති කියාවියා. මොඩ බයිස්කලේ මිනිහා නිසා යනවා මිනිහා මොඩ බයිස්කලේ නිසා යනවා. මෙන්න මේ ලෙසින්ම අපේ නාමස්කන්ධයේ රූපස්කන්ධයෙන් සාපවතිනවා. රූපස්කන්ධේ නාමස්කන්ධයෙන් සාපවතිනවා. මේ අර මිනිහයි මොහොතයිකලයි එකට අරගෙන කතා කරනවා වගේ නාමයේ රූපයේ දෙක එකට එකට අරගෙන එක ධනෙන් වැසිලා කතා කරනකොට අපි සත්‍යයක් ඉන්නා මිනිහෙක් ඉන්නා ගෑණියක් ඉන්නවා කියලා කියනවා. එනිසා අපි භාවනා කරනකොට නාමයෙන් රූපේ වෙන් කර කර වෙන් කර කර භාවනා කරන්නට ඉගෙන ගන්නට ඕනේ. උදාහරණයක් වශයෙන් කියවොත් අපි හිතමු සිල්ලේ හැකලින් භාවනා කරනවා. සිල් වෙනකොට වායෝ දහතු ඉහළට යනවා, හැකලිනකොට වායෝ දහතු පහළට මං කරනවා. සිල් වෙනවා, සිල් වෙනවා, සිල් වෙනවා, මෙතන තියෙනවා මෙන්න වායෝ දහතුව. ඒක දකින්න සිට සිල් වෙනවා කියන හැකලෙන සිල් වෙනවා කියන සිත මෙන්න. හැකලිනවා කියන වායෝ දහතුව මෙන්න. ඒක දකින්න සිට මෙන්න. වෙන නාමයක් සහ රූපයක් දෙකක් තියෙනවා. හිඳීම හැකිලිම බාහිර වාතර රූපයක් ඒක දකින සිතේ නාමයක්. මේ දෙක පැහැදිලිව අවබෝධ කරගන්න අවබෝධ කරගන්න කටයුතු කරනවා. ආස්වාද ප්‍රසාර කරනවා නම් මෙන්න ආස්වාද ප්‍රසාර වායු ධාතුව. මෙන්න ආස්වාද ප්‍රසාරයේ කියන හැඟීම නැත්නම් ඒ සිටීමේ දැකීම. ඒක දැනෙන ගතිය. ඒක නාමයි. ආස්වාද ප්‍රසාර වායු ධාතුව රූපේ ඒක දැනෙන ස්වરૂපය. ඒක දැනෙන ගතිය ආස්වාදයි ප්‍රසාරයි කියන සංඥා නාමය. මෙන්න නාමය මෙන්න රූපය කියලා වෙන් කරගන්නවා. අපි හිතමු පඨවි ආපෝ තේජෝ වායු ආරණ දහස් මනස්කාරයේ භාවනා කියනවා කියන්නේ මෙන්න පඨවි දහසේ කියපුවොත දහ රූපය මේ පඨවි දහසේ කියලා හඳගත් සංඥාව නැත්නම් මේ දැනීම මෙන්න නාමය කියලා නාම රූපයෙන් කරනවා. හේසාරෝමනකාදම් ආදී වශයෙන් පිළිපොල් භාවනා කරනවා නම් හේසා කියන රූප මේක හේසා කියලා හඳුනාගත්තු හැඳින්වීම මේ සංඥාව මෙන්න නාමය කියලා වෙන් කරගන්නවා. මෙලෙසින් සෑම විටම අප භවනා කරන විට ඇති වෙන ඇති වෙන අරමුණු තුළින් නාම රූප දෙක වෙන්වෙන් වශයෙන් අවබෝධ කරමින් භවනා කළා නම් මෙතන සත්‍ය වශයෙන් පවතින්නේ නාම ස්කන්ධයක් සහ රූප ස්කන්ධයක් පමණයි කියන අවබෝධය පැහැදිලිව අත්දකින්නට පුළුවන් නාමයෙන් රූපය වෙන් කරලා පැහැදිලිව දකින්නට පුළුවන් මේ නාමයෙන් සහ රූපයෙන් නාම රූප දෙකෙන් ගණයෙන් බැදී ගිය සමහර පුද්ගලයන් කියනවා නාම රූප වෙන් කරන්නට බැරි ධර්මයේ කියලා බොරු බණ ලෝකයට ප්‍රකාශ කරන ලෝකයා මුලාවටපත් කරනවා. තමා ගණයෙන් බැතිලා අන් අයගේ ඝන සංඥාව කඩන්නට බැරි වෙන විදිහට තවත් ඝන සංඥාවකට පිටපත් කරනවා. එම නිසා අපි මේ නාමයෙන් සහ රූපයෙන් වෙන් කරලා ඉස්සෙල්ලා මෙතන නාම ස්කන්ධයක් මෙතන රූප ස්කන්ධයක් කියලා දෙක පැහැදිලිව අත්දැකීම. එතකොට තරමක් දුරට මේ හමුව ගණය ටිකක් පෙරවෙනවා. බිඳලා පහලට සිල්ලන් හොලවලා කන්න බිඳලා දාන්න බෑ. සත්තු ගණන් උස බිල්ඩින් එකක් වගේ. මේක ටිකක් දෙතරුම් කරනවා පෙරවෙනවා. දැන් දෙමින්ට පුළුවන් මේක. ඊට පස්සේ අපි මේ රූප කලාප දෙකේ ඇඟේ තියෙනා වූ අනිත් රූප කලාප දෙක බලන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා යකඩේක තියෙන රූප කලාප රාශියක් තියෙනවා ඒක සෑහෙනසනයක් ගන්න වෙනස් වෙනයි කියලා. අපි සරල වශයෙන් හිතමු මේ යකඩ කඩේ තියෙන එකම රූප කොටසක් කියන්නේ. මේ රූප ගොඩක් නෙවෙයි කියන්නේ. නිකන් සරල වශයෙන් අපි හිතාගන්න. ඒ යකඩ කඳ අපිට නමන්නට බෑ, දිගහරින්නට බෑ, හකුලවන්නට බෑ. මේක ඒකාකාර වශයෙන් ඒකාබද්ධ වෙලා ධනී භවණයටපත් වෙලා තිබෙන නිසා. අපේ ඇඟක් තියෙනවා. ඇඟ එහාට නමන්නත් පුළුවන්, මෙහාට නමන්නත් පුළුවන්, හකුලවන්නත් පුළුවන්, දිගහරින්නත් පුළුවන්. මේ ඔක්කොම කරන්නට පුළුවන් වෙලා තියෙන්නේ මේවා ගොඩවල් රාශියක එකතුවක් නිසා. අපි ගමන් කරනවා කියන්නේ පුරු අපේ ඇඟේ තියෙන පුරු දිගහැරෙන සහ හැකිලීමයි. මේක මොදේට අවබෝධ කරගෙන පසුව සිතන්න ඉතා ගැඹුරු අවබෝධයක් අත්පත් වෙනවා. අප ක්‍රියා කරනවා කියන්නේ මොන ක්‍රියාවක් කරත් මොකක්වත් නෙවෙයි. ඇඟේ තියෙන පුරු නැමීම සහ දිගහැරීම, ඇඟේ තියෙන පුරු එහාට මෙහාට කිරීම පමණයි. මෙන්න මේ ඇඟේ තියෙන පුරුක්වල ස්වરૂපය හරියට පැහැදිලිව තේනවා නම් අපිට අර ඝන සංඥාව සාධනද්දේශ පවත් කරවන්න පුළුවන් වෙනවා. අපි අත කියලා කතා කරනවා. අත කියලා ගත්තට මේ අත් අතම සොලවන්න පුළුවන්, නමන්න පුළුවන්, දිගහරින්න පුළුවන්, වනන්න පුළුවන් නොයෙක් දේවල් කරන්න පුළුවන්. ඇයි මේ එකක් නිසා නෙවෙයි. දැන් අපි මේක මෝල් දහස් වගේ දෙයක් නෑ. නැත්නම් අපි යකඩ කන්වාගේ දෙයක් නම් මේ අත නමන්න කරවම කරන්න බෑ. මේ කොටස් වලින් එකතු වෙලා තියෙන්නේ. හමින් යට ඇටකඩු රාශියක් තියෙනවා. ඒ ඇටකඩු වලින් මස් තියෙනවා, ඒ වෙනහර තියෙනවා, ලේ තියෙනවා, ඒ වගේම හමක් ඇවිල්ලා තියෙනවා. මේ එක එක කොටස් මේ මේසේ කකුල, ලෑල්ල ආදී ගලව ගලව වෙන් කළා තියෙනවා. අපේ ඇඟේ තියෙන මේ අත, කය, කකුල ආදී වශයෙන් තියෙන කොටස් වල ඒ ඇතුලේ තියෙන කොටස් වෙන් කරලා වෙන් කරලා අපි බැලුවොත් උදාහරණ දක්වපත් අතේ තියෙන හැම වෙනම ධර්මයක් ඒකේ තියෙන මත් වෙනයි ඒකේ ලේ වෙනයි ඒකේ නහර වෙනයි ඒකේ ඇටපට වෙනයි ඒවැ තියෙන සඳමිදු ඇටමිදුළු වෙනයි ඒවැ තියෙන මේසු තට්ටු වෙනයි මේවා ආදි වශයෙන් අත සම්පූර්ණයෙන් වෙන් කළා නම් මේ මේසේ වෙන් කළාට පසු මේසයක් නැති වෙන නොපෙනී යනවා කිය අත කියන දේ බොරුවක් කිය මිත්‍යාවක් කිය සම්මුතියක් වෙනා සත්‍ය දෙයක් නෙවෙයි කියන අවබෝධය තියෙනවා මෙන්න මේ සත්‍ය ඇති වුණාට පසුව තව එකක් කරන්න ඕනේ මොකද්ද මේ මේකේ කොටස් ඉවත් කළා වගේ ශරීරයේ තියෙන කොටස් මේ ඉතරතරා වෙන කරලා ඉවත් කරනවා අත්ථේමස්මින් කායේ කේසා ලෝමානකා ඒ ආදී වශයෙන් මෙන්න කෙස් කියලා කෙස් කියලා පැත්තකින් තියෙනවා තියෙන්නේ මෙන්න ලොම් කියලා ඇඟේ තියෙන ලොම් ටික ගලවලා පැත්තකින් තබනවා සිතින් මෙන්න මස් මෙන්න නහර මෙන්න ඇට මෙන්න ඇට මිදුළු මෙන්න වක්කබඩු හදවත් වෙන හැටි ආත්මාසන වතුන බහන ආදී විවිධ කොට සිතින්න ගලව ගලව පැත්තකින් කිව්වොත් එහෙම හරියට සමාධිමත් පිටකින් ඉඳලා නම් අර කලින්සේම මේ රූප කොටස් අපේ පිටට නොඇති යනවා හිතේ අහසේ පාවෙනා ගඳ තත්ත්වයක් පිටට තියෙනවා. දෙතිස් කුණක කොටස් එකින් එක අරගෙන සිටින්න සමාධිමත් පිටින් අයින් කර කර අයින් කර කර බලන. මේ කොටස් පිටේ එකට එකතු වෙලා කොට ගිහිලා තියෙන නිසායි සත්‍යයක් වශයෙන් මේ තේන්නේ පිරිමේ ගැහණයක් වශයෙන් විස්පන්න. මේක දැන් අයින් කරනවා. දැන් මොන කොටස් කිව්වේ? දැන් මේක තවත් එහාට පටන් ගන්න නැත්නම් ඕව ගණේ කෙදී යන්න තියෙනවා. අපි හිතමු දැන් ඔන්න අපේ ඇඟේ තියෙන ඔය මොකක් හරි කොටසක් දෙක බලන්න. බලන්න. දැන් ඔන්න අපි එතන එකක් දිව තියෙනවා බලන්න. දිවට රසක් දෙනවා. ඒක තිබ්බහම යම් කිසි රසයක් දෙනවා. මෙතන අර ඇහැට පෙනුන්නේ නැහැ ඒ රසය මෙන්න මෙතන රස රූපේකුත් තියෙනවා. අපිට පේන්නේ වර්ණ රූපේ පමණයි. නමුත් මෙතන වර්ණ රූපේ නෙවෙයි තියෙන්නේ. ඊට අමතරව දන්ත රූපේකුත් තියෙනවා. ඊට අමතරව රස රූපේකුත් තියෙනවා. අපි හිතනවා ඔන්න මේක අල්ලනවා කියලා. අල්ලනකොට ඔන්න සීතලට හරි රස්නෙට හරි දැනෙනවා. ඒ අල්ලනකොට. මොකද්ද? මොනවද? තේජෝ ධාතුව. අන්න ඒකේ අපිට තේජෝ ධාතුව පේන්නේ නැහැ. ඈ ඒ ඕජාවක් තියෙනවා ඒක ඉතින් කාලා බලන්න බෑ ඒක කරන්න කිව්වේ නෑ මම හපන්න ගියොත් ටිකක් කරදර වෙන නිසා මේ එතකොට ඔන්න අල්ලගෙන ඇල්ලුවට පස්සේ අපිට ඔන්න ශක්තියේ තේරෙනවා තීජෝ ධාතුව තියෙනවා. අපිට මේ තීජෝ ධාතුව ඇත්ත දිස්ුනේ නෑ. නමුත් දැන් මෙතන වර්ණයක් තිබුණා, ගන්ධයක් තිබුණා, රසයක් තිබුණා. අර කිව්ව ඕජාවක් තියෙනවා ඒක අපි කිව්වෙනක. ඊට පස්සේ මෙන්න තීජෝ ධාතුව කොටියා මේවා එක තියලා මේ තියෙන්නේ. මූණ හෝ කවර කොටසක් හෝ ශරීරේ. දැන් මෙන්න මේ අල්ලනකොට අපිට මේක මුද්දුවට දැනෙනවා එක්ක හදට දැනෙනවා. එහෙමනම් පඨවි ධාතුව අපිට මුස්තුවට දැනෙන්නේ සතට දැනෙන්නේ පඩවි ධාතු ඒක ඇහැට දිස්සුනේ නැහැ ඇහැට දිස් දුනට මෙන්න මෙතන පඩවි ධාතුවක් තියෙනවානේ මෙතන තීජෝ ධාතුවක් තියෙනවානේ වර්ණ රූපයක් තියෙනවානේ ගන්ධයක් තියෙනවානේ රසයක් තියෙනවා දැන් අපි මේක ටිකක් මේක කරනවා මොකද ඉතින් මේ වෙනවා මොකද ඒ වෙන්නේ මොකක් නිසා වායෝ ධාතුව තියෙන නිසා ආකාශ ධාතුව තිබෙන නිසා මේක ගැන හොඳට අවබෝධයෙන් කරලා බලන්න ඉතා ගැඹුරු අවබෝධයක් ලැබෙනවා. අපි අල්ලන්නේ තිබින්නේ මොනවද එතකොට? අපිට මුර්ධුවට දැනෙන්නේ කුමක්ද? එදින්නේ කුමක්ද? ආකාශ ධාතුව වායු ධාතුව අපි අගයන්නේ අපි ආස්වාද කරන්නේ ආකාශ ධාතුව වායු ධාතුව අපිට සීතල රස්නේ දැනෙන්නේ තීජෝ ධාතුව මුත්තුවට ඊළඟට ධනෙට නැත්නම් ඕලාරික වශයෙන් හා සියුම් වශයෙන් දෙන්නේ පඨවි ධාතු මේ මොනවද බලන්නේ විද්දේ මේ සත්‍ය හරියටම මුළු ඇඟ පුරාම පැතිරලා දැඩුවොත් තේන හදවත තුලින් අපි කියන එක දැක්කොත් අපේ තියෙන මුලාව අවබෝධ කරගන්නට මේ කරවල අභ්‍යාස ඉතාමත්ම මහෝපකාරී වෙනවා එතකොට මෙතන පඩවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරකින් නිර්මිත වෙලා. අපි ගන්න ගන්ධනත් ඕජා කියන එක తాවකාලික අයින් කරමු. කොහේදී මෙතේ තියෙන්නේ අර ඉස්සෙල්ලා කිස්සොම් නියද සම්මත් නහර ඇට ඇට මිදුලක් වලුවා දවස් කෙනේ. මේ ආදී කොට මෙහෙම වෙන් කරලා. දැන් වෙන් කළාට පස්සේ ඔන්න රූපස්කන්ධේ නොපෙනී ගිය ඊට පස්සේ තවත් රූපස්කන්ධේ පෙනෙනවා නම් මෙන්න පඩවි ධාතුව මේ කෙස් වල තියෙන අල්ලපුවම දැනෙනවනේ පදගතිය හරි මුද්දු ගතියකට හරි ඒකේ තියෙන තේජෝ ගතිය අල්ලපුවම සීතලකට හරි රසයකට හරි දැනෙනවනේ ඒකේ තියෙන ගඳක් කිව්වොත් එහෙම ගඳක් කියන්නේ අපි කිව්වොත් ඒක ගඳ දැනෙනවනේ තෝරන්නත් දැනෙනවනේ ඒ ඉතාසින් දෙයක් හරි තියෙනවා මේ ගඳ ඒ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු අතර සම්පූර්ණයෙන් වෙන් කළා. මේ මේකේ කකුල් හතර ගෙලෙව්වා කියලා ඈන් ගෙලෙව්වා කිය මේ රූපයේ විචිරණය කරනවා. විශ්ලෝ හරිනවා. රූපං වික්‍රේ වික්‍රත විද්ධමත විද්ධාන්සේත කියලා බුදුරජාණන් වහන්සේ වචනයක් ප්‍රකාශ කළා. එන මේ රූපේ විචිරණය කරන්න මහන්නේ මෙහෙම සතුරුව කරලා විශ්ලෝ හරිනවා කියලා විචිරණය කරනවා. මේ විදිහට විචිරණය කළොත් විශ්ලෝ හරියොත් මේ පාඨවි මේ ආපෝ මේ තේජෝ මේ වායෝ මේ ධාතුන් අතර සම්පූර්ණයෙන්ම සුළඟේ පිඹල හැරලා වගේ ඇරියොත් ඔක්කොම මේ ධාත් පොඩක් මහ පොළොවටම පස්සට වෙන හැටි අපිට දකින්න පුළුවන් සමාධි සිතකින්. එහෙම වුණොත් ඒ වෙලාවෙත් අපේ රූප කොටස් සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී යන මේ ඝනේ නැති ගිය සත්‍යය අපි මේ රූප ගොඩක් කියලා අල්ලාගෙන කතා කරලාට මේ පඩවි ධාතු වලට ආපෝ ධාතුක තීජෝ ධාතුක වායු ධාතුක සම්මිශ්‍රණයක් සංකලනයක් වෙන මෙහි කිසිම වෙනස් ධර්මයක් නැති බව අවබෝධ වෙනවා ධනිය සමෝ ධනිය කෙරේ එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? අත්තහපරං විඥානං ජීව අවතිෂ්ඨති. මේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීමුක පාඨය. මොකද ධාතු සම්සූත්‍රයේ කුක්කුසා රජුන් ප්‍රකාශ කළේ මෙන්න මේ ධාතු හතර හරියට මහණෙනි කුක්කුසා රජුට කියලා කතා කරලා කියන භික්ෂුව මේ ධාතු හතර හරියට ගෙන් කළා මේ පතරිය මේ ආපේ මේ තීජෝ මේ වායු කියන මේ හතර ගෙන් කළා හතර පැත්තට දැන් අත්හාකරම් විඥාන ජීව අවසිටදී ඊට පස්සේ විතරවන්නේ විඥාන මාත්‍රය පමණයි අහසේ පාවෙන පිටක් මඳ සත්‍යයක් පමණයි. මේක අපට අත්දකින්නට පුළුවන්. මේ බුද්ධ දේශනේ ප්‍රායෝගික ධර්මයක් සාන්ති කියලා ධර්මයක් මේ ජීවිතයේ අත්දැකිය හැකි ධර්මයක්. මේ නිසා අපට මේක කරන්නට පුළුවන් කරන්නට බැහැ නම් අප කියන්නේ නැහැ. මේ විදිහට රූපස්කන්ධයේ තියෙන සමූහය හදන්නට ඕන. විශේෂයෙන්ම දැනගන්නට ඕන අපි මේ රූපේ මුලා වන ආකාරය. මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරේ ස්වરૂපයක් තියෙනවා. මොකද්ද? උටින් උපමට්ටම්ම තේනවා. දැන් දැනෙන කියන ගත්තොත් ඒකේ තියෙන උඩ පොත්ත කොහොම ලක්ෂණයක් නැති පාටට මුද්දව පාතිනවා. අකල් විදියක් ගත්තොත් ඒකේ තියෙන පොත්ත හොඳට මුද්දුයි නෙවෙයි පාටයි ඉතින් දුව පාතිනවා. දහකට මලට ඕනෑ දෙයක් ගත්තාම ඒ ධාතු අතරේ ස්වરૂපයේ පිට ස්වરૂපයේ උඩ මට්ටමට පස්සේ මතු පිට හොඳට මුද්දුව පැහැදිලිව පදිස්සනේ. ඒක ධාතු අතරේ කියාවිය. අපේ මේ සමේ කක්ෂියක් ඔන්න ඔකයි. පැමිණි විදියේ පිටකොට්ටේ ස්වરૂපයයි. අපල් විදියේ පිටකොට්ටේ ස්වરૂපේ මලේ මලේ මන්සිතේ උඩකට්ටේ ස්වરૂපේ කොලේක හෝ වෙනස් තැන වෙනත් ධාතු අතරේ මතු පිටින් සර්ෆස් එකේ තියෙන කාර්යය මේකයි කියලා. අපට අවබෝධ කරගන්නට පුළුවන් වුණොත් මේ ගෑණිගේ සර්ෆස් මේ මතු පිටකස්සේ මිනිහාගේ මතු පිටකස්සේ මොකක්ද කියලා අවබෝධය. මේ අවබෝධය ඇති වුණොත් අපි මුලා වුණා නේද මේ මතු පිට ස්වરૂපයේ. ධාතු හතරේ ක්‍රියාවලියක් විනා මෙහි වෙන දෙයක් නැහැ නේද කියන අපේ තියෙන ගොංකම අපට මේ ප්‍රඥා ඇතින් පෙන්වන්න කරලා දෙනවා. මේ සත්‍යය අත්දැකිනකොට අපිට සමූහ ගණය තරමද්දුරට අයින් කරන්න පුළුවන් වෙනවා. මේ සමූහ ගණයේ තව තියෙනවා වේදනා සංඥා සංඛාර අපි රූපය ගැන මේ කතා කරන්නේ. වේදනාව අර ඉස්සෙල්ල කිව්ව වගේ රූපස්කන්ධයේ සංතතිය නිරන්තරයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි ගොස් සංතතියෙන් වැටී ගිය නිසා අපි ඒක එකක් වශයෙන් ගණන් ගන්නවා. මේ දෙනොට කියපු සමූහයෙන් පිළිගිය ගිහිල්ලා ඒක රාශී වෙලා පවතින නිසා මේක අපි එකක් වශයෙන් ගණන් ගන්නවා. මේ සත්‍යයේ පුද්ගලෙක් ඉන්නයි කියලා ගණන් ගන්නවා. ඒ වගේම වේදනාස්කන්ධයේ මොහොතින් මොහොත ස්නේහයක් ස්නේහයක් පාසාම සංකතියෙන් ඇතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් කිය ඒ සංකති ගණයෙන් බැසී ගිය නිසා අපි වේදනාව මම විඳිනවායි කියලා ගත්තා. මෙලෙස සමූහයෙන් ගණයෙන් බැසී යන වේදනාව. කොහොමද අපි හිතමු දුක් වේදනාවක් උදාහරණයක් ගමු. අපේ ශරීරයේ යම් කිසි කොටසක දුක් වේදනාවක් දැනෙන. මෙතන එකම වේදනාවක් තියෙන්නේ කියන වැරදි අවබෝධයක් අපි තියෙනවා. ඇත්ත වශයෙන්ම අපි හිතමු මේ ශරීරයේ කලවා කොටසක් කොතන හරි වේදනාව දැනෙනවා අඟල් පහක් හයක ප්‍රමාණයක් තියෙන. මේ අඟල් හයේ පහේ හයේ ශරීර රූප කොටසේ රූප කලාප කෝටි ගණක් තියෙනවා. හැම රූප කලාපයක එල්ලි වේදනාවක් ඇතිවෙනවා. රූප කලාප ක්‍රමයක් ක්‍රමයක් ගානේම නිර්දය. ඒ රූප කලාප නිරුද්ධ වෙනකොට ඒවැ එල්ලී එල්ලී පවත්නා වූ වේදනාවක් එතන මෙතනම නිරුද්ධ වෙනවා. රූප කලාප ලක්ෂයක් එතන තිබුණා නම් වේදනා ලක්ෂයක් එතන තියෙනවා. මේක සමාධිමත් පිටකින් දිහා බලාගෙන ඉන්නකොට අඩියට අර මේ කීරි වැටිලා තිබුණු කකුලක් දිගහැරුණාට පස්සේ අර ඉදිකට වලින් අනින්න අනින්නවා වගේ දැනෙනවා වගේ වේදනාව තුලින් එක වේදනාවක් දැනෙන දැනෙන කොටස තුල වේදනා කෝටිකනම් ඉදිකට සුදුව වගේ එන්නේ ඇති ඇති නැති නැති යන ආකාරයේ දකින්න පුළුවන් සමාධිමත් පිටකින් මෙන්න මේ වේදනාව ගොඩාක් එකතු වෙලා එකක් වශයෙන් කියනකොට රකෝ මට දුක් වේදනාවක් තිබුණා විනාඩි 5ක් තිබුණා 10ක් තිබුණා පැයක් අවුරුද්දක් දාස් තිබුණායි කියලා අපි කතා කරනවා. මේක ගණන් ගැතියන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දුක් වේදනාව උදන්ත වෙන කරුණක් ආපහා දුක් වේදනාව ඇති වෙනවා. ඊට පස්සේ උපේක්ෂාව පිටිනවා. මැදහත් වේදනාව දුක් වේදනාව නැති වෙච්ච ගමන් ඇති වෙන උපේක්ෂාව. සුඛ වේදනාව නෙවෙයි. උපේක්ෂා වේදනාව අර විදිහට වේදනාව පාර්ශ්වය. ඒකත් ගණනේ වැටෙනවා. ඊළඟට කියනවා මම මඳහත් වේදනාව දුක් වේදනාව. ඊළඟට කියනවා ඔන්න සුඛ වේදනාව. සුඛ වේදනාවේ ස්වરૂපයක් පවතින එක නිමේෂයක් පමණයි. කිසිම සුඛ වේදනාවකට හැකියාවක් නැහැ. පැයකනම් තියා විනාඩියක්වත් පවතින. මේ නිමේෂයේ මේ ස්නේහ කරනවා වූ සුඛ වේදනාව ඊළඟට මේ වෙනකොට නිරුද්ධ වී යනවා. නමුත් අර සංතතිය නිරන්තරයෙන් ඇති වී ඇති නැති වී නැති යන නිසා මේ සමුහ වශයෙන් බුදා එකතු වෙලා එකට පෙනෙන නිසා අපි සුඛ වේදනාව මම විඳිනවායි කියලා මේ වේදනා ස්කන්ධේ ග්‍රහණය කරනවා. සමුහ ගණයෙන් අපේ සිට දැසී යන හයන් පස්නාව තුළින් වේදනා සීල සීල යන ආකාරයේ දකිනකොට මේ සමුහ ගණය අපට කඩන්නට පුළුවන් වෙනවා. විශේෂ රූපස්කන්ධයේ සමුහ ගණය කඩන්නට නම් විශේෂයෙන් විදර්ශනා භාවනාව අප නිරතවන්න ඕනේ. ආනාපාන සති භාවනාවේ සබ්බ සංස්කාර සබ්බකාය පක්ෂංගේදී අවස්ථාවේදී නිදර්ශනාවතින් බලන විට විශේෂයෙන් මේක පේනවා. සිම්බීම කියන භාවනාවේදී ඒක පේනවා. අවර විදර්ශනා භාවනාවට නිරතුණත් විද්‍යාත් වෙනවාන බංග ඥාන පහළ වෙනකොට රූපස්කන්ධයේ මේ ඝන සංඥා සංකල්ප ඝනේ සහ සමූහ ඝනේ හැදී යන විදිහට ඒ රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම විදර්ශනා ඇතිවීම සමාධිසිතකින් බලන්නට පුළුවන් වෙනවා. කවුරුත් කිව්වට පොත්පත්වල දැක්ුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කළාට නෙවෙයි අපම අත්දකිනවා. සමාධියේ තියෙන තරමටයි අත්දකින්නට පුළුවන් වන්නේ. සමාහිතෝ යථාකෝ සම්පජානාති සමාධියක් සිටගෙන යැත්ද දකින්නට පුළුවන්. අපේ සිතේ සමාධියක් නැහැ අපේ සිතේ ප්‍රඥාව නැහැ ඉතින් මේවා අපි ඒක ඒකාබද්ධ භාවයෙන් ඒක රාශී කරගෙන ඒක ඝන කරගෙන එකම ධර්මයක් වශයෙන් මුලාවටපත් වෙනවා ඒක නිසා මේ වේදනාවේ තිබෙනා වූ ඝන ස්වરૂපයක් අපි ඉක්මා දකින්නට ඕනේ මේ වේදනා ස්කන්ධය කියලා අපි කතා කරන්නේ මේ ඝණයෙන් නැති කියන නිසා සමූහ ඝණයෙන් නැති කියන නිසා මේ සමූහ ඝණය වැඩිවෙනවා නම් එහෙම මෙතන වේදනා ස්කන්ධයක් අහෝ දිස්වන්නේ නැහැ නේද කියන අවබෝධය අපේ සිතට નિરાයාසයෙන්ම ඇතුල් වෙනවා සංඥා ස්කන්ධයේ ඝණයක් පිළිසයි මේ කියපු ඒවා හැම කොටසක්ම ක්‍රියාත්මක කරලා බලන්න අවබෝධය එතකොටයි ඇතිවන්නේ. දැන් මේ පින්වත් අයට මේක කියනකොට සංඥා මාත්‍රයක් පමණයි. නැවත නැවත කරලා බලන්න ඒ කරන කරන වාරක් වාරක් පාසාම ඇතිවන අවබෝධය තව තවත් ගැඹුරින් ගැඹුරට පත් වෙනවා. සංඥා ස්කන්ධේ ගණන් වැටි ගියා. අපි උදාහරණයක් කියමු. අපි බලනවා ඇඳලා තියෙන පින්තූරයක්. මේ පාට දාලා කහ පාට රතු පාට නිල් පාට මේක දැකපු ගමන් අපි එක පාට හඳුනගන්න මෙන්න රූපේ කියලා. දැන් මේ කියපේ කොහොමදට ක්‍රියාත්මක කරනවා මේ කියන එක ඒකේ තියෙන පහ පාඩ දෙක බලලා මෙන්න පහ පාඩ කියලා සංඥාවක් තියෙනවා. ඒක ඇති වෙනකොට අර මින් පාඩ දෙක සංඥාව තියෙනවාද කියලා බලන්න. මින් පාඩ කියලා දකිනකොට අර පහ පාඩ දෙක සංඥාව. එන්නේ පස්සේ ඒකේ තියෙන වතු පාඩ දෙක සමාන වෙනස් පාඩ. ඒක දකින්න. මේ සංඥාව ඇතුළේ කලින් තිබුණ එකක් තමයි. අනිත් ඒවා පේන්නේ නැහැ. කොළ පාටේ දාගන්න නිල් පාටේ දෙන්නේ නැහැ වස් පාටේ දෙන්නේ අනිත් පාටේ දෙන්නේ. මේවා දීගෙන් වේගෙන් එකට එකට ඇති ඇති යන කොළ පාට සංඥාවයි නිල් පාට සංඥාවයි කහ පාට සංඥාව ඔක්කොම එකට කෙටෙනාට පස්සේ අපට රූපයක් කියලා මේක පේනවා. මේ වගේ තමයි අපේ ඇඟේ රූපයක්. නියෝගෙන් වෙන වශයෙන් බලන සමාධිමත්කමකින් කටිකේ රූපයක් තමයි ඇලුම් කරගෙනගේ රූපයක් අරගෙන එයාගේ මූල මෙන්නේ කියලා බලන්නේ බෙල්ල මෙන්නේ කියලා බලන්නේ අතපය මෙන්නේ කියලා බලන්නේ බලන බලන කොටස විතරයි මානසික දිස්සන්නේ අනිත් කොටස ඔක්කොම පිනියන්නේ නැහැ හිතේ මොකද මේ ගණේ කැඩෙන නිසා මේ සමූහ ගණය මේ සංඥා ස්කන්ධයේ තියෙන මේ සමෝහ ඝණය අපි කඩා බිඳලා ගන්නට ඕනේ සංඥාව දෙසම බලලා ඒක කරන්න පුළුවන්. සමාධිවත් පිටකෙනෙක් ඒක කරන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට මේවා අවබෝධ කළ නොහැකි ධර්ම. ඊළඟට සංස්කාර සංකේතය. සංස්කාරතර ස්වરૂපය දීපෙන් දීපෙන් අර සංස්කෘති වශයෙන් නැතිවෙන්නේ නැති යන ආකාර දෙකම. නමුත් මේවා ඔක්කොම එකට ඝන කරගෙන අරගෙන එකට ඒක රාශී කරලා අරගෙන අපි මම කියන සංඥාවක් ආරෝපණය කරනවා ඒක. දැන් අපි හිතමු ඔන්න අපි ලෝභ සිතිවිලි රාශියක් ඇදී ඇදී ඇදී ඇදී නැති ගියා. විනාඩි 5ක් තිස්සේම අපට ලෝභය ඇති වෙනවා. මේ ලෝභ සිතිවිලි රාශියක එකට ඇතිවීම නැතිවීම එකට ආරම්භන විනාඩි 5ක් තිස්සේම අපි ඇලෙන කලා කියලා කියනවා. ඊළඟට අපිට කිපෙනවා, අපි කිපෙනවා, අපි ද්වේෂයටපත් වෙනවා, අමනාපයටපත් වෙනවා. විනාඩි 10ක් තිස්සේක පැවැත්වෙනවා කියලා හිතමු. විනාඩි 10ක් තියා එක ක්ෂණයක්වත් පවතින දුක් වේදනාවක්, දුම්නස් වේදනාවක් නැහැ. අපි කිපෙනවා කියන්නේ දුමනස් වේදනාවෙන් සිට යටවීම. මෙන්න මෙතෙන්දී අර සිටින සිටිවි රාශියෙන් ඒතරාශි කරගෙන අපි ඝන සංඥාවෙන් වැසිලා අපි මෙන්න කිපුණයි කියලා කතා කරනවා. ඒ වගේම තමයි සෑම සිටිවිල්ලක්ම මේවා විස්තර කරන දුර පැය ගන්න විස්තර කරන මේ නිසා මේ සංස්කාර ස්කන්ධේ වැටි යන ආකාරයයි අපි කතා කරන්නේ. විඥාන ස්කන්ධ සමෝගණයෙන් වැටෙනවා. විඥාන ස්කන්ධය අපි උදාහරණයක් ගමු රූපන්තය රූප දකින්නා වූ චක්කු විඥාන. අපි යම් කිසි රූපයක් දැක බලනවා. බලනකොට මේ රූපේ දකින්න එක සිතකින් කියලා මේ මොකදෙනෙක් හිතන්නේ. අපි දන්න දන්න මේ මහත්තුණන් දන්නවා මේ දීපලේ මහා දිවි රාජ්‍ය චිත්ත වීති. ඔබට වීති කියලා බරපතල වචනයකුත් තියෙනවා. චිත්ත වීති රාශියක් ඇතිලා තමයි දකින්නේ කියන මේ අර න්‍යායාත්මක අවබෝධයක් කියයින කියනවා. අපි රූපයක් දකිනකොට අපි අර ඉස්සෙල්ලම දීප උපමාම ගත්තොත් මූණ දැකපු සිතිවිල්ල ඇති ඇති වුණා නැති වුණා බෙල්ල දකිනවා. බෙල්ල දැකපු සිතිවිල්ල ඇති වෙන්නේ නැති කිය අත් දෙක දකිනවා. අත් දෙක දැකපු සිතිවිල්ල නැති කිය අනිත් ශරීරයේ කොටස් දකිනවා. රූප දැකපු සිතිවිලි සියල්ලම නැති කිය පස් ඇහෙනවා. සත්‍යහ පිටිවිලි කියන්නේ නැති විදිය මනසෙන් දෙන්නේ. ඒ වගේ ඒ ඒ ස්කන්ධයේ ඉන්ද්‍රියන්ට අරමුණු එනේන විදිහට මේ සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය වෙනස් වෙවි වෙනස් වෙවි තේවිසේ විද්‍ය. නමුත් මේවා එකටම ගොඩක් වශයෙන් පෙනෙන නිසා විනාඩි 5ක් තිස්සේම රූපයන්ට බලන්නට කොහම අපි හිතමු උදාහරණයට 5 ලක්ෂයක් චක්කු විඥාන සිතිවිලි ඇති වෙනයි කියන උදාහරණයකට මේ පංලක්ෂණය එකට අරගෙන අපි කියනවා මෙන්න මන රූප බැලුවා. මේ தත්ත්වය හරියට අවබෝධ වුණොත් ඒකෙන් ආත්ම සංඥාවට සීතන්නට තැනක් නැති වෙනවා. කටහඬ පිටින් බැටෙනවා. ආත්මී කියන හැඟීම. මොකද නැති ධර්මයකට මේ මුලාවෙලා තිබෙන්නේ. අපි මේ ගණන නම් මේ පින්නට දැන් පැයක් එක දෙවිය ගණනයි. මේගොල්ලෝ හිතනවා දිගටම මම ගණනයි කියලා. මා මේ කියන වචනයක් වචනයක් ගානේ ඒ වචනේ එතනම එතනම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි ගියා. දැන් කිසිවක් මේගොල්ලන්ගේ සිත් තුළ පහළ වුණා නම් මේ සැදී දැන් මේ මේ සත්‍යහන සිටිවිලි ඒ සෑම සිතිවිල්ලකම එතනම එතන මේ සත්‍යයේ ඉතිවිලි පැවතුන සිතිවිලි සත්‍යයේ නිරුත් වෙන කොටත් නැති වෙන්නේ නැති ගියා. ඒකයි ස්වરૂපය. නමුත් මේ සිතිවිලි සමූහයම එකටගෙන ඒක රාශී කරලා කතා කරනවා. අපි මෙතෙක් පිළා බණ මේක තමයි මේ සත්‍යය. මේ සත්‍යය අපිට අවබෝධ වන්නට ඕනේ මේ සමූහ ගණන් අපි වැසිලා ගොස් ඇති ආකාරය. රූපස් සංජය සම්මුව ගැනීම ඇසිලා වේදනා ස්කන්ධය ඒ වගේම සංඥා සංකාර විඥාන කියන අනිත් ස්කන්ධ තුන සමූහයෙන් වැටිලා සංතතියෙන් වැටිලා මේ සමූහ ගණය සහ සංස්කෘති ගණය කියන දෙකම මේ වැරදි කඩතුරා ඔක්කොම ඉරා ඉවත් කරලා පස්සේ අපි දකින්නට ඕන ඊළඟට මේ කිතින් කිතින් කියන්නේ කුක්කේ ගණය මේක නම් ඉතාම උපමාව සාත්ම සංඥාව නැති කරගන්න. නැත්නම් මේ ධර්මයෙන් වැඩක් නැහැ. අපි අභිධර්මාචාර්ය විභාගවලට වාඩිවෙලා ඉගෙන ගන්නවා නෙවෙයි. ත්‍රිපිටකාචාර්ය විභාගවලට ඉගෙන ගන්නවා නෙවෙයි. එහෙම නැත්නම් වෙනත් මොනවා හරි මේ උසස් විභාගයක් පාස් වෙන්න, දහම් පාසලක විභාගයක් පාස් වෙන්න ඉගෙන ගන්නවා නෙවෙයි. නිස්සරණාය උදානකාය මේ සංසාර දුකින් නිතර වීම සඳහා මේ ධර්මය අපි ඉගෙන ගන්න ඕන උදානකාය ග්‍රහණය කිරීමට බදා ගන්නට උදව් උද තබා ගන්නට නෙවෙයි ඒ නිසා මේ අවබෝධ කරගෙන කුත්‍ය ගණේ කඩාදින්නට ඕන. කුත්‍ය කියන්නේ ක්‍රියාව කියන්නේ. මේ නාමයන්ගේ සහ මේ රූපයන්ගේ යම් කිසි ක්‍රියාවක් කියන. ඒ දැන් සිදුවෙන ක්‍රියාවලියක් කියනවා. රූපස්කන්ධයේ දින පඨවි ධාතුව. පඨවි ධාතුවේ ක්‍රියාව මොකද්ද? එහෙන් සිදුවෙන ක්‍රියාවලිය මොකද්ද? හත වෙන ගතිය මුද් වෙන ගතිය. ආපෝ ධාතුවේ යම් කිසි ක්‍රියාවක් සිදුවෙනවා. මොකද්ද ඒක? කෙලෙනවා පිම්බෙනවා හැකිලෙනවා වැනෙනවා වායෝ දහකේ ක්‍රියාව ඒකයි වායෝ දහකේ සිදුවන ක්‍රියාවලිය ඒකයි වායෝ දහකේ ක්‍රියාව ඒක කියන්නේ අපි කියන වායෝ දහකේ සිදුවන ක්‍රියාවලිය ඒකයි ඒක හරිනේ සීතෝද හතියේ තියෙන ප්‍රශ්න කරන බව සීත කරන බව සීත කියන්නේ සිසිල් කරනවා කියන්නේ එතකොට ඒ සිතින් කරන එක නැත්නම් වස්න භාවයට පත් කරන එක තේජෝ දහයෙන් සිදුවන ක්‍රියාවක්. හරිද? එතකොට වායෝ දහයෙන් කරන්නේ මොකක්ද? ආපෝ දහයෙන් කරන්නේ මොකක්ද? ආපෝ දහයෙන් කරන්නේ සිතමනයක් ඇති කරනවා. හ්ම්? බන්ධනය කරන ඇලෙනවා. සිතමනේ භාවයට පත් කරන ඒකයි මේ 14 ක්‍රියාවලිය. අපේ රූප ගොඩේ පඨවි ධාතුව ඇලියෙන් මොකද්ද මුත්තු කරලා ඕලා ගොරෝසු කරලා තැන් තැන් වල ගොරෝසු තැන් තැන් වල මුද්දේ ඊළඟට වායු ධාතුවෙන් කුම්බල අපේ බඩවලින් කුම්බිලා තියෙන වායු ධාතුවෙන් කුම්බල බලන්න දෙන්න කියන වායු ධාතුව අගිනකොට ඔය ඇකිලේ හරිද හා මොනවද කුම්බිලා තියෙන ගත්තෙට හරියට තියෙන්නේ අපේ ඇඟ ඔන්න වායු දහසේ උතුම් බැලක්. මේ කුට්ටි අපි දකින්නේ වායු දහසේ කුට්ටිය මේකයි කියලා අවබෝධ වෙනවා නම් මේකෙන් ඇති වෙන අවබෝධය කොච්චරද කියලා මේකෙන් ඉතේම ගන්න බලන්න නිකන් කල්පනා හිත වීලුවක් නෙමෙයි. එතකොට මේ අපේ ඇඟේ සීතලක් මහරක්ණයක් කියලා. හ්ම්? මේ තීජෝ දහසේ කුට්ටිය ඉතින් අපේ ඇඟේ රක්ණයට සීතලකට අපි නැවටෙනවා. ඊළඟට අපේ නිදහනලා තියෙන ඇලෙන ගතියක්, සෙත් ගතියක් තියෙන. රූප කොටස්, පඨවි ආදී ධාතු කොටස්, වායෝ ධාතු, ආපෝ ධාති, ඇලිලා ආපෝ ධාතියෙන් සෙට්ටයක්. තේරුණාද? තේජෝ ධාතියෙන් කුණුසුම් වෙලා සිසිලයක්. වායෝ ධාතියෙන් සිඹියක්. මේ හතර එකට ඝණය කරලා ගත්තාම මෙන්න ගෑණි මෙන්න මෙන්න මෙතන ඉදිරිය මෙතන ඉදිරිය කියලා මේක සිනිතුයි මේක මොද්දුයි මේක රස්ති මේක සීතලයි මේ කුට්ටියෙන් අපි වැටෙනවා එන්නම් කියනකට ඒ නිසා මේ කුට්ටිය හතර අපි දිඳින්න කරා අටේ දාතේ කුට්ටිය මෙතන තියෙන්නේ මේ පිම්බිලා තියෙන යම් කිසිවක් නෙවෙයි මේ වායු ධාතුවේ ආ නේද ඈ මේ රස්න ගැටේ සීතල ගැටේ වෙන්නේ මේ තේජෝ ගැටේ මේක කුට්ටියක ඒක සිතුන ක්‍රියාවලිය මේ මුරුදු කරලා නැත්නම් ඝනේ භාවයට පත් කරලා ඕලාරික වශයෙන් කරලා පක්ෂෙන්නම් කරන්නේ පඨවි ධාතයේ කුක්තිය. මේ කුක්තිය හතර වෙන් කරලා ධාතු හතර වෙනකොට තේම අපිට මේ කික්තියක් ඉන්නා පුරුෂයෙක් ඉන්නා කියන සංඥාව සීගන්නට පුළුවන්. හරියට සමාධියෙන් කළොත් ওই කුක්ති ගණය හදන්නට පුළුවන් වෙනවා. මේක වැඩි ඉතා ගැඹුරින් අවබෝධ කරගන්නට ඕන රූපස්කන්ධයේ කුච්චි ගණයට වැඩිය නාමස්කන්ධයේ කුච්චය ගණය කියන එක. ඔන්න වේදනාස්කන්ධය අපි ඉස්සෙල්ලාම ගන්න. සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා තුනයි. සුඛ වේදනාවක් ඇති වුනහම ඒකේ කුච්චේ මොකද්ද? අපි විනවන ස්වરૂපය. සුඛ වේදනාවක් ගෙන දෙනවා කියන්නේ මොන සිත්ද ඇති ඇති හිමිද? අපි දන්න කාරණේ. ඈ ඔව් මොකක් හරි තෝරනසාරක් ඉතත් තමයි අන්නේ ඒකයි ටික දැනන්නේ. හ්ම් මොන වේදනාවද තියෙන්නේ? ඈ? ඉතින්ද්‍රියේ. ඈ? එතකොට ඉන්ද්‍රිය දෙයෙන් කතා කරනවා. අපි හිතන සරණක් දුරට ධර්ම දේශනාවෙන් ඈත් වෙනවා. එතකොට අපි අන්න සුඛ වේදනාවක් තියෙනවා. එහිදී ඇති වුණේ අර চৈতසික ධර්මයන් ඇති වී නැති වී යාම ඒ চৈতසික ධර්මයේ සිදුවන ක්‍රියාවලිය අප පිළිවෙන එක. හරි. ඒක চৈতසික ධර්මයේ ක්‍රියාව වෙන අපේ ක්‍රියාවක් නෙවෙයි. අපි සුඛ වේදනාවක් ඇති වුණාට පස්සේ පැවැටෙනවා මම සුඛ වේදනාවක් ඉඳයි කියලා. අවබෝධ නැද්ද? අන්න දුක් වේදනාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් දින දින දුක් වේදනාවක් අපේ නාමස්කන්ධය තුළින් ඇති වුණාට පසුව එහි සිදුවන ක්‍රියාවලිය අන්තිශයක් නෙවෙයි අපි සීලණයට පත් කරන එක සීලණක් කියන දුක්ඛම්. සීලණයට පීඩාවට පත් කරන එක. දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ පීඩාවක් ඇති වෙනවා. ඒක දුක් වේදනාවේ කුට්ටිය. අපි ඒ කුට්ටියෙන් හැරෙන්න නිසා අපි හිතනවා මෙන්න දුක් වේදනාවේ මම පීඩා විඳිනවා කියලා. එහෙනම් උපේක්ෂා වේදනාව මම මෙතපත් බවක් ඇති කරගන්නවා. සුඛයක් නැහැ දුකකුත් නැහැ. උපේක්ෂා වේදනාවේ කුත්තේ මදහස් ස්වરૂපය ඇති කර ගැනීම ප්‍රශ්න මණ්ඩලතාවය කියලා කියන නේද වචනේ. අන්න ඔන්න පස්සේ කරලා තියෙනවා. එතකොට මේ පස්සංචත්තජායි කුටි ඇතිවීමයි අපි උපේක්ෂාවෙන් සිදෙනවා කියන එකෙන් අදහස් ගන්න. ඊටයි සිත් ධර්මයේ අපේ නාමස්කන්ධය තුළ ඇති වී ඇති නැති නැති යනවා. ඒන් සිදුවන කෘත්‍ය අපේ මදහස් ස්වરૂපෙන් ලැබීම. අපි මනහත් ස්වરૂපයේ සිටිනකොට අපිට අවබෝධ වන්නේ මෙතන ඇතුනේ මේ চৈতසික ධර්මයේ ඒ නිසා මේකෙන් මේ කුද්ධිය සිදුුණායි කියලා. ඒ අනවබෝධය නිසා අපි උපේක්ෂා වේදනා විඳිනවයි කියලා ධනෙන් ගැටී යනවා. එනවාද? අපි හිතමු සංඥා. සංඥාවේ කුද්ධිය තමයි හඳුනා ගැනීම. සංඥානාතිකෝ වික්‍රේ තස්මා සංඥානාති විච්ඡේද සංඥා දෘෂ්ටි කියලා කියන හඳුනා ගන්න විසයි මහන්නේ මේවට සංඥා කියන්නේ කියලා. එතකොට ඔන්න රූපයක් දැක්කම මේ පාටවත් පාට කහ පාට සුදු රතු මේ එකාකාර සංඥා වලින් හඳුනා ගන්න. හ්ම්? සද්දත් මේ විදිහට හඳුනා ගන්න. ගඳ සුවඳත් හඳුනා ගන්න. නේද? එතකොට මේ සංඥාවේ කෘත්‍යය මොකද්ද? යම් කිසි හඳුන්වා දීමක් ඇති කිරීම. රූප සංඥාවක් අපේ සිතට ඇති වුණාට පසුව මේක රූපයක් කියලා අපිට පෙන්වන්න කරලා දෙනවා. සත්‍යයක් ගැන සංඥාවක් ඇති නම් මේක සත්‍යයක් කියලා සංඥාවක් ඇති කරලා දෙනවා. මේක හොඳ සංඥාවක්, මේක නරක සංඥාවක්, මේක හොඳ නරක නුවන් සංඥාවක්, සත්‍යයක් මේ ආදි වශයෙන් නේද? එතකොට මේ සංඥාව ඇති වුණාට පසු ඒන් සිදුවන ක්‍රියාවලිය ඒකම ඇති වෙනවා. බින්දර ටිකක් පස්සෙ කළොත් රත්නෙත් ඇති වෙනවා. හරිද? ගින්දර ටිකක් පස්තු කළාට පස්සේ ඒන් සිදුවන ගින්දර වලින් සිදුවන ක්‍රියාවලිය රස්නියක් ඇති කරගෙන රස්නියකුත් ඇති වෙනවා. ඒ රස්නිය අරගෙන මම මගේ රස්නිය කියලා කියනවා නේද? වැරදි නේද? අන්න එලෙසින් මේ සංඥා ස්කන්ධයෙන් අපි සංඥාවක් පහළ වුණාට පසුව ඒ සංඥාවේ යම්කිසි හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම සංඥාවේ කෘත්‍යය. ඒ කුත්‍ය හරියට අවබෝධ කරගන්නට බැරි නිසා අපි කියනවා මම අහවල හඳුනාගත්තා මේ සද්දේ ඇතුව මේ හඳුනාගත්තා මේක හඳුනාගත්තා කියලා. මේක හරි අවබෝධයෙන් අහන්නට ඕන. එතකොටයි මේවා කැඩී යන්නේ මේ ආත්මයක් ඇත්තේ තියෙන හැඟීම. ඊළඟට අපි සංස්කාර සම්ලේට බලමු. සංස්කාර කියන්නේ මේ සිිතේ තියෙන කායික දාන ඔක්කොම අන්න අපිට තරහසිතක් ගියා. ඇති වුණා. තරහසිතක් ඇති වෙනකොට තරහසිතේ කුක්කේ මොකද්ද? අපි දුකටපත් කරන අපි නොසතුටටපත් කරන ඒකේ කෘත්‍ය ඒකයි මේ කෘත්‍ය ඇති වුණාට පසුව අපි කල්පනා කරනවා අපිට අවබෝධ කරගන්නට බෑ මේ මෙන්න මේ චෛතසික ධර්මයේ ඇති වුණා ඒකෙන් සිදුවන කෘත්‍ය මේකයි මෙතන සිදුවන්නේ මේ දෙක පමණයි ඒක අවබෝධ කරගන්නට බැරි නිසා ඒ ගණන් වැටි යන නිසා අපි කියන මෙතෙක් වේලා අපි තරහින් සිටියයි අපි කල්පනා කරන අනෙක් දේවල් කල්පනා කරන්නේ මොනවද? කල්පනා කරන විට සිදුවන්නේ කුමක්ද? විතක්ක ਵਿਚාර දෙක සිතුලින් ගලාගෙන යන පමණයි. විතක්කයි සිතේ සහ විචාරයි සිතේ සිතුලින් ගලාගෙන යෑමයි කල්පනා කිරීම කියන්නේ. ඒක නේද? එතකොට විතක්ක ਵਿਚාර ස්වરૂපේ තමයි මේ දේවල් හිතන්න පුළුවන් හැකියාව. ඒක ක්‍රියාවලිය. අපේ හිත තුළ විතක් විචාර සංඥාවල් මේ চৈতසික ධර්ම ඇති ඇති නැති නැති යනකොට ඒකේ තියෙන කුක්තියෙන් අපි දැකෙන නිසා අපි හිතනවා මම කල්පනා කරනවා එන්නද ඒ වගේම තමයි ඊර්ෂ්‍යා කරණේවා හෝද කරණේවා වෛර කරණේවා නොඑක් දේවල් අපි කරනවා හිත තුළින් නේද මෛත්‍රී කරනවා, කරුණාව පතුරනවා නේද? පිළිකුල් වඩනවා නම් දේවල් කරන. ඔය ඔක්කොම චෛතසික ධර්මයන් සහ චෛතසික ධර්මයන්ගේ ක්‍රියාවලියන්ගේ ඇතිවීම නැතිවීම හැර වෙන කිසිවක් නෙවෙයි කියන අවබෝධය අපි දකින්නට ඕනේ. මෙන්න මේ කුට්ටි ගණය හදන්න මේ රූපස්කන්ධය සහ නාමස්කන්ධයේ තියෙන මේ කුට්ටි හරියට අවබෝධ වුණාට පසුව මේ ක්‍රියාවලිය වල අපි වැඩ කරන ක්‍රියාවලියද තියෙන කුට්ටි ගණය හදන්න ඕනේ. අපි ගමන් කරනවා කියනවා, අපි වැඩ කරනවායි කියනවා, අපි අඟපසම එහාට මෙහාට ගොලවනවායි කියනවා. මෙහිදී සිදුවෙන කුට්ටිය කොහොමද කියලා ගණන් කරනවා. අපි දැන් උදාහරණයකට ගමන් කැම ටිකක් කරනවා කියලා හිතමු. කැම ටිකක් කරනවායි කියලා හිතනකොට කැම ටික දකිනකොට දැකීමේ එකක් ඇති වෙනවා. ඒ කෑම වල පාට දැනගන්නේ මේ හිතක් එදින මේ රතු පාට මේ බීචල් රතු පාටයි මේ කහ පාටයි මේ රතු පාට මේ කහ පාට කියලා සංකල්පයක්. ඒවත් සිදෙන්නේ. දැන් මේක අපිට අනන්ත හිතක් වෙන එකක් නැති. අත ගිහිල්ලා තියෙන්නේ. කියනකොට රත්නයකුත් දෙනවා තේ උස්නේක් හරි එකක් කියන්නේ මේකත් තියෙනවා. ඒකත් ඇදලා නැති වෙනවා. අනන්ත ඕනේ කියලා ටිකක් අන්නන්නේ. ඒකට එන එනම ටිකක් ඇති. දැන් ඔසවන්න ඕනේ කියලා හිතක් තියෙනවා. ඉස්සෙල්ලා ඒක. අට අරින්න ඕනේ කියලා හිතක් තියෙන ඇරෙන. ඇතුළට ගියාට පස්සේ කෙලින්ම ඒක රත්නයක් තියෙනවා කියලා හිතලා දෙන වහම මේක දැනෙනවා. ඊට අමතරව ඒකේ හතියක් දැනනා මොනවද දුනවාද යන මොකක් හරි පස්සේ ඒක වහම දැන. ඊට පිළිත් ඇටෙන්නේ තියා. ඊළඟට හපන්න ඕනේ කියලා දෙකිනවා. ඉතින් හත්ය හට මෙහාට ගමන් කරනවා. දිවත් යහට මෙහාට යනවා. ඒ ඊට පස්සේ පොඩි ගිනිනවා ගිනිනවා කියලා ගිනින් හිටනවා ගිනිනවා ගිනිනවා කියන පිටිවිලි පහළනාට පස්සේ බටයක් දිහේක පහළ වෙනවා. මේවා එකක මේ ක්‍රියාවලින් හරියට අපිට බලන්නට බැහැ. මේ කෘත්‍ය හරියට අපිට දකින්නට බෑ. මේ කෘත්‍ය දකින්නට බැරි නිසා මම කෑම කනවා, මම වතුර බොනවා, මම මේ ක්‍රියාවලිය කියනවා කියලා. එහෙම. මේවා කැදී යන්නට ඕන. ඇත්ත ඇත්තකින් දකින්නට නම් මේ අවබෝධය අපේ සිත තුළ ඇතිවන්නට ඕන. අපි හිතමු ගමන් කරනවා කියලා. මේදී ලක්ෂණ උපමාවක් කියලා දෙනවා. අර මම කලින් කියපු හේතුකාණී චන්ද්‍රවිමහම් ගන්නේ ප්‍රතික්. ඒක මේ ගුරුම පොතක අනුවාදයක්. කෙටි අනුවාදයක්. සුදු විස්තරයක් තියෙන කියලා බලන්න. ඒ පොත මම හිතන්නේ පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා පුංචි පොතක් ගහලා තියෙනවා. ඒ පොතේ අන්තිම කොටසේ ඇති පිටු පහක හයක හෝ සුළු විස්තරයක් මේ පුත්තේ හතර වෙන වෙන කිසිම දැනක මෙයාට කියන්නේ. කියවන්නේ නැහැ. කියවලා බලන්න. අන්න ඒක තියෙන ලක්ෂණ උපමාවක්. මොකද්ද? මේ ගමන් කිරීම පිළිබඳ ඒක හදී අවබෝධයකින් නැවත නැවත සිතන එයින් ඇති වෙන අවබෝධය මෙතිකයි කියා මට නම් වචනයෙන් විම කරන්නට බෑ. වැඩි මල්ලක් දෙල්ලලා තියෙනවා. යටින් වැඩි මල්ලේ ඉලක් තියෙනවා. දැන් වැඩි මෙහෙම පහළ පහළට වැටෙනවා. වැලි ධාරාව. මේ මල්ලේ එහාට මෙහාට සොලවනවා. සොලවනකොට අර වැලි ධාරාව පහළට පොළොවට එන වැලි ධාරාව ඒකට මෙහාට යනවා. එහෙනම් කියන්නේ ඒ හාමුදුරුවෝ කියන කල ගෙඩියක වතුරක් ඉතිරි කරලා වතුර කල ගෙඩිය හඳුනා යනකොට වතුර මේ. දැන් අපි දැන් පොලිසියෙන් බෑග් එකට වතුර පුරවනවා. මම එහෙ කරලා දෙන්නේ කායි. පොල්ටින් බෑග් එකකට වතු කරලා සීල් දෙකක් දාලා වතුර බීම මේ පහලට වැටෙනවා. ඉතින් පොළොවට ඉහළින් ඇවිත් ඉස්සුවා පොල්ටින් බෑග් එක. මොකද අත එහා යන මේ හට යන කනකුනේ නෑ. පොළොවට ඉහළින් මුස්සලා මෙහාට මෙහාට කරනකොට වතුර වැල අර වැටෙන වතුර නූල වාගේ වතුර ඛණ්ඩේ වතුර වතුර ස්කන්ධේ වතුර ප්‍රවාහය එහාට මෙහාට යනවා. හරියටම එකම දෙයක් ගමන් කරනවා වගේ. මෙතන එහෙම ගමන් කිරීමක් තියෙනවා. මේ දැන් අර මේ පොලිතින් බෑග්ගේ සිල් කරපු තැනින් එන වතුර කන මෙතනින් වැටෙනවා නම් ඒ වැටිච්ච තැනම පොළොවට ඒක ගමන් කරනවා. ඒක එහාට යන්න හැකියාවක් නැහැ වතුරට. එයින් එහාට පොලිතින් බෑග් එක ගන්නොත් එතන තිබුණු වතුර කන පහළට ගමන් කරනවා. එයින් එහාට යනකොට එයින් එතන තිබුණු වතුර කන පොළොවටයි ගමන් කරන්නේ. නමුත් අර මේක වේගෙන් එහාට මෙහාට කරන නිසා එහයින් එහයින් මේ වතුර රූප කලාප තේනවා. අපට තේනවා මේක වතුර ගමන් කරනවා කියන. අපට තේනවා මේ වැලි ධාරාව ගමන් කරනවා කියන. මේ රූපස්කන්ධයේ ක්‍රියාවලියක් මෙන්න මෙහෙමයි. තේරුණාද? මේ නාමස්කන්ධයේ ක්‍රියාවලියක් මෙහෙමයි කුක්ති ගණේ හදන්නට මේ தත්ය අවබෝධ කරගන්න අපි මේ ගමන් කරනකොට අපි සම්මන් භාවනා කරන්නයි කියලා කියන ඔසවනවා, ගෙනියනවා, තබනවා, එහෙම සීපත් කරන් ඔසවන්න හිතෙනවා, ඔසවනවා, ගෙනියන්න හිතෙනවා, ගෙනියනවා, තබනවා කියන. එහෙම භාවනා ටිකක් දිනු වෙනකොට අර ඔසවනකොට රූප කලාප ටිකක් බරයි, කකුල බරයි. මොකද පටිවි ධාතු අධිකයි වෙලා. ආපෝ ධාතුව අධිකයි. දෙදිනකොට ඔන්න බරාගෙන යනවා. මැදට යනකොට තවත් බරාගෙන අපේ යනකොට ඒ බර ටිකක් වැඩි වෙනවා. මොකද මේ ආවාය ධාතුවයි ආපෝ ධාතුවයි එතන වැඩි තියෙන්නේ. පහත් කරනවා කියනකොටම ඔන්න ඒ කකුලේ බර වැඩි වෙනවා. මෙන්නදී අදහස් ගන්නේ මේ එකම රූප කොටසක් නෙවෙයි උඩට ඔසවන්නේ එකම රූප කොටසක් නෙවෙයි එහාට ගෙනියන්නේ එකම රූප කොටසක් නෙවෙයි පහළට සබන්නේ. තේරෙනවද? ඔසවනවා ඔසවනවා ඔසවනවා කියප සිටිවිලි එතනම එතනම එතනම එතනම කැඩි කැඩි කැඩි කැඩි යනවා. පළවෙනි ඔසවනවා කියප සිට දෙවෙනි ඔසවනකොට නෑ තුන්වෙනි වත් නෑ හතරවෙනි කොට නෑ එහෙම නැති වෙනවා. ඔසවලා ඉවරනකොට එතනින් සිටිවිලි ටික ඔක්කොම ඉවරයි. ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා කියලා කපුල යහට ගෙනියනකොට අර මුලින් මුලින් ඇදී සිටිවිලි වල ගෙනියනවා කියප සිටිවිලි ඔක්කොම නිරුද්ධ වෙනවා. තබනවා තබනවා තබනවා කියනකොට අර ගෙනියනවා කියපු සිටිවිලි ඔක්කොම ඉවරයි. අලුතෙන් පළමුවෙන් ඇති වුණු තබනවා තබනවා කියපු සිටිවිලි සියල්ලම නිරුද්ධ වෙනවා. මෙතන සිටිවිලි ප්‍රවාහයක් වහවහ වහවහ ඇති ඇති නැති නැති යම් කල්මින් අපි අත්දකින්නට ඕනේ. මේ ආධ්‍යාත්මිකකොට අර වැලි මැල්ල වගේ මේ මං කියන එක සමූහ ධනෙන් වැහිලා සංපති ධනෙන් වැහිලා කියලා මෙන්න මේ සමූහය සංපතිය කැඩෙන ධනක් වෙනවා මේ සාමයේ සම්මන් භාවනාවේ අධීර 20ක් විතර දෙන ඒක මම හිතන 15 16 වෙනකොට ගාමි දකින්නට පුළුවන් මේ රූප කුල අය වැලි ධාරාවේ එක එක වැලි කැටයක් කැටයක් හැර දෙන්නේ වූ වැලි කැට හැර වැලි ධාරාව කියලා එකක් නැහැ නේද ඒ වගේම එතන තියෙන වැඩි ධාරාව එතනම පතිත වෙනවා මිසක් ඒ වැඩි ධාරාව එහා දිහාට ගමන් කරන්නේ නැහැ නේද? අන්න එලෙසින්ම මේ රූප කලාප ඔසවන කොට ඉහළට ඉහළට ඉහළට රූප කලාප වෙන වෙන වශයෙන් කැඩි කැඩි කැඩි කැඩි යනවා. තේරුණාද? එහාට ගිහිනකොට ඉතිරි ඉතිරි එහාට එහාට රූප කලාප කැඩි කැඩි යන අලුත් අලුත් රූප කලාප උපදිනවා. පහළට දක්නකොට පහළට පහළට රූප කලාප වෙනවා පහළට පහළට කැඩෙන රූප කලාප නැති කියන්නේ වෙන දෙයක් කියා ඇසිතින්නම් ගහනකොට ඇහැ පහළට රූප කලාප ඔක්කොම පහළට ඇසිතින් දෙවිහෙ දෘෂ්ටන ඔක්කොම රූප කලාප ඉහෙල කියන්නේ මම අත්දැකලා තියෙන නිසා මම කියන්නේ නැත්නම් කියන්නේ. මේක මම ගැන කියන්නේ නෙවෙයි කියේ මේවා සත්‍ය බව පෙන්වන්නයි ඒක කරපදේ. ඇඟිල්ල පුට්ටක් මෙහෙම වමට හරියට මුළු ඇඟිල්ලම තියෙන රූප කලාප වම් පැත්තට කැඩෙනවා. ඇඟිල්ල කෙස් තහපිල දකුණ කරන දකුණු පැත්තට රූප කලාප කැඩෙන්න පටන් ගන්නවා. ඇඟිල්ල පොඩ්ඩක් හරකන රූප කලාප කැඩෙන අමුතු ඇඟිල්ල තියෙන රූප කලාප. මේක මේ ඝන සංඥාව කැටි විදියට පසු දෙන එකක් සමාධිමත් හිතකට ප්‍රඥා ඇසකට දකින්නට පුළුවන් ධර්මයක්. තේරුණා. මෙන්න මෙහෙම ගමන් කරනකොට ඉහළට ඉහළට මහා අර වැඩි කඳ වගේ ඉහළට ඉහළට රූප කලාප ගොඩක් කැඩි කැඩි යනවා. එහාට යන තව තවත් රූප කලාප මෙතන මෙතන නිරුත් වෙන අලුත් තවත් රූප කලාප ඇති ඇති ඇති යනවා. පහළට දක්වන කොට ඉස්සල ඇති රූප නැති වෙනවා. තව රූප ඇති වෙනවා. ආයතන තියෙනවා. ආයතන තියෙනවා. ආයතන තියෙනවා. ආයතන තියෙනවා. මේව දකින පිටු විදි ටිකක් මෙලෙසින්ම ඇති වී ඇති නැති වී නැති යන මේක හරියට කල්පනා කරන්න එතකොට මොකද්ද මේ කුක්ටි ගණයෙන් නැති යන්නේ ආකාරය කොහොමද කියන අවබෝධය අපි ක්‍රියා කරනයි කියලා රැවටුනේ කොතනද කියලා අවබෝධය මෙතෙක් කල නාමස්කන්ධය රූපස්කන්ධය එකට අරගෙන මම කියා කරනවා මම යනවා මම කරනවා මම මේ දේ කරනවා ආවල් දේ කරනවා කියන බැරි අවබෝධයකින් මුලාවට පත්වන මේ පැහැදිලි අවබෝධයේ සදරට පතමින් ප්‍රත්‍යක්ෂ දෙස පිරී ගියව මෙතන පවතින්නේ අනුකිතක් නෙවෙයි ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙමින් නැති වෙමින් යන නාමස්කන්ධයේ පැවැත්ම සහ රූපස්කන්ධයේ පැවැත්ම පමණක් කියන අවබෝධය අපිට ඇති වෙනවා. එහිදී දැන් හොඳට කල්පනා කරලා බලන්න. ඒ ගමන් කිරීම වැලිමල්ල වගේ නක්. අර වැලිමල්ල එහාට මෙහාට ගමන් කරනකොට ඒ වැලිමල්ල වැලිමේ ධාරාව ගමන් කලේ නැතුවට වැලි ධාරාව ගමන් කරනවා වගේ පේනවා වගේ. ඒ පෙන්වන්නේ අන්න එලෙසින්ම අපි මේ රූපස්කන්ධය ගමන් කරනවා කියලා පේනවා. ක්‍රියා කරනවා කියලා පේනවා. මෙන්න මේ කෘත්‍ය ගණය කැදී යනකොට අපි මේ කෘත්‍ය වලින් වැටී ගිහිල්ලා මේ කෘත්‍ය වලින් මෙහිලා මේක ආත්මයක් මේක පුරුෂයෙක් මේ ස්ත්‍රියක් කියලා ජීවියක් කියලා ගත්තු ධර්ම අවබෝධයේ දිලිසි යන එන්නේ ඒක නිසා තව ටිකක් කියන විනාඩි 5ක් විතර ඊළඟ කාරණාවට මොකද්ද ආරම්භන ධනෙ මේක නම් විස්තර කළත් නෑ තේරු ගන්න හැමදාම පොතේ මම කියන විස්තර ඒ පොතේ නෑ එකක් දෙකක් ඇති වෙනවා මේ එතකොට ආරම්භන ධනෙ ආනන්දන කියන්නේ අරමුණු ඇහැට රූප කනට ගඳ සුවඳ නේද නේද ආපදියන් ගමනේ නාසයට ගඳ සුවඳ දිවට රස කයට ස්පර්ශ මනසට නොඑක් ආරමුණු නේද ඔන්නවට අපි ආරම්මණය කියලා කියන්නේ මේ ආරම්මණයෙන් අපි ගහන කොහොමද ගහන්නේ අපි රූප දකිනවා දකිනවා මම බලනවා මම බලනවා කියලා කියනවා මම බැදීම තුල සිදුවන ක්‍රියාවලිය මොකක්ද කියලා අපි දැන් කරන්නේ ඇහැ තියෙනවා රූපේ තියෙනවා. ඇහැ රූපේ ගැටලට පස්සේ උපදිනවා මේ කාය විඥානය. ඒ ප්‍රෝධ විඥානය. ඈ? චක්ක විඥානය. එතකොට අන්න ඇහැ වෙනම ධර්මයක්, රූපේ වෙන ධර්මයක්, ඒ දෙක නිසා චක්ක විඥානය ඇති වුණා. ඒ චක්ක විඥානයේ ඇතිවීම හැර චක්ක විඥානයේ ඇතිවීම හැර ඒ රූප බලන කෙනෙක් නැහැ. ඒකම මේකෙන් කතා කරනවා. අපි රූප බලනවා බලනවා බලනවා කියලා කතා කළේ මෙතෙක් කල මේ චක්කු විඥාන පරම්පරාව ගැටි ගැටි නැති නැති යාමට. අභිධර්මයේ තියෙනවා චක්කු විඥාන දෙකක් ඇතිවෙනාම ඒක වීති කියලා. භාංග චලන, භාංග පච්ඡේද, චක්කු විඥාන සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ජවන ජවන ජවන ජවන ජවන ජවන සදාලන්ත නෙක්ෂති කිය. මේව වීතියක් උගන්වන බින්දු තුන කොච්චහල තිබුද්දහ. ඒවත් අරගෙන අපිට මේ කායික දහනේ දකින්න බැහැ. අපි කායික වශයෙන් බලන්න පුළුවන් අපි. අන්න ඇහැට රූපේ දැක්කා. චක්කු විඥානේ පහළ වුණා. ඒක වෙනම ධර්මයක්. ඇහැ වෙනම ධර්මයක්, රූපේ වෙන ධර්ම එකක් නෙවෙයි චක්ක විඥානයේ තවත් ධර්මයක් මේ තුනම එකට අරගෙන අපි කතා කරමු ඊට පස්සේ ඇහැට රූපේ දැක්වම අපි හඳුනා ගැනීමක් ඇති සංඥාවක් මෙයා ගෑණියක් මෙයා පුරුෂයෙක් මෙයා නිල් පාටේ මේ රතු පාටේ මේක හොදේ මේක නරකේ මේ සංඥා ස්කන්ධය පහළ වෙනවා එතකොට ඒ රූපේ දැකීම තුළින් සංඥාව උත්සාහ මේ සංඥාව ඇති වෙනකොටම දකපු රූපේ හොඳයි නම් අපිට ඔන්න සුඛ වෙනවා නේ දැකපු රූපේ අනිත්‍යන අපට එනවා දෝමනස්ස දුක් වේදනා. දැකපු රූපේ මඳහස්න උපදීනේ මඳහස් වේදනා. අර සම්පටිච්ඡන සංකේතන වොත්තපන ජවන සදාරම්භන ඒව අපට බලන්න බෑ ප්‍රායෝගික වශයෙන්. මේව බලන්න පුළුවන්. මේව බලපහම තමයි ආරම්භන ගන්න කඩන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. අපි දැන් මේ පහර ගන්න නෙමෙයි. එතකොට ඔන්න රූපයේ වෙනම ධර්මයක්, පැහැදෙනම ධර්මයක්, චක්ක විඥානයේ වෙන ධර්මයක්. ඊටක ඇති ඒ ඒ චක්ක විඥානයේ ඇති වුණාට පස්සේ රූප සංඥාවකින් අපි ඒක හඳුනගන්නවා ඒක තවත් ධර්මයක්. සංඥා ඇති වුණාට පස්සේ වේදනාවක් දැනිට කරනවා ඒක වෙනත් ධර්මයක්. මේ වේදනාව ඇති නම් දැන් පස්සේ මේ සංඥාව දැනිට වුණාට පස්සේ ඒ රූපය අපි උපවිචරණය කරනවා, උපවිචාර කරනවා. ඒ කියන්නේ ඒක බලනවා, ඒ කියන්නේ සිතුවිලි බලන එක පටන් ගන්නවා. ඒ සිතුවිලි වෙනත් ධර්මයක්. මේ ටික ඔක්කොම එකටගෙන අපි කතා කරනකොට මේ රූපාරම්මණයෙන් බැහැලා මම බලනවා මම බලනවා මම බලනවා කියලා කතා මේ සත්‍යය හරියට අවබෝධ වුණා නම් මේ මම කියලා බලන දැනීමක් තිබෙනවා බලන පුද්ගලයෙක් නැහැ කියන අවබෝධය ඇතිවන්න ඕන නේද බැලීම කියනවා බලනවා කියන්නේ අන් කිසිවක් නෙවෙයි මේ නාම ධර්මයන්ගේ මේ චෛතසික ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාම පමණක් නේද ඒ ඇති වෙන ඇති වෙන චෛතසික ධර්මයන්ගේ යම් යම් කුත්තියෙන් ඇතිවීම නැතිවීම නේද කියන එක කුත්ති ගණයක් වෙන්න ඕනේ සමෝහ ගණයක් වෙන්න බෙන්දුන සංකල්ප ගණයක් වෙන්න මොකද එකකට එකක් එකකට එකක් පසුපස ඇති වෙන නිසා සංතතියෙන් ගහනවා සියල්ල ඒක රාශිය වෙන නිසා සමෝහයෙන් වැටෙනවා ඒකෙන් සිදු වෙන කුත්ති නිසා කුත්තියෙන් වැටෙනවා ආරම්භණයෙන් මේ ආකාරයෙන් වැටෙනවා අපි මුලාවටපත් වෙනවා මම බැලුවා මගේ ආත්මය බැලුවා කියලා. තේරෙනවද? මේ අහන දැන් කමෙන් සත්‍ය. මම මේ වචනයක් වචනයක් දාන පිට කරන කන වේයයි කියන සද්දේ ගිහිලා පදිනවා. සෝත විඥාන කනේ පහළ වෙන සිටිවිලි ඇති ඇති නැති නැති යන. ඊට පස්සේ ඒ සිටිවිලි හඳ තියෙන වචන ඈම වචනයම හඳ ගන්නවා. මේ අයට මේ වචන හඳුනා ගන්නට බැරි නම් අපි කිව්වේ මොනවද දන්නේ මේවා අපදංශ වෙනවා. හඳුනා ගන්න සංඥාව තමයි. ඇති වෙන නිසායි මේ කියන්නේ මේ හාමුදුරුවෝ මේකයි කියලා තේරුම් ගන්න. වචනයක් වචනයක් ගානේ සංඥාවක් ඇති වෙනවා. ඊට පස්සේ මේ අවුලි කියලා ටිකක් ඉඳස් ගියා. ඒ වෙලාවේ මේ සබ්දය තුළින්ම සෝමනස්ස වේදනාවක්, දුක වේදනාවක් දැනෙන්න කරගෙන. දැන් මේ පිටතාවක් පස්සේ ඒ සත්‍යය තුළින්ම උපේක්ෂා වේදනාව ජනිත කරලා දෙනවා. මේවා තේරෙන්නේ නැති සමහර අයට මේ හාමුදුර දේශාපාන ධර්ම අපට නම් තේරෙන්නේ නැහැ කියලා දෝමනස් වේදනාවට දැනෙන්න පුළුවන්. නේද? එතකොට මේ සත්‍යය තුළින් ඔන්න වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ මේ කියන ශබ්දයන් අරගෙන මේකාකාර සිතිවිලි ගලා යන පහළ වෙනවා. මම අහනවා මම අහනවා මම ධර්මයේ ඇහුවේ කියන එකේ යථා ස්වરૂපය මොකක්ද එහෙනම්? මේ සූත විඥානයේ පහළ වීම, ශබ්ද සංඥාව පහළ වීම, ඒ අල්ලලා වේදනාවක් පහළ වීම, ඒ අල්ලලා සිතිවිලි සංඛ්‍යාවක් සහ සෝත මේ මෙන්නකුත් නාම ධර්මයන් ඇති වී නැති වී යාම නේද? කවුද අහන්නේ? ඇසීමක් පවතිනවා අසන පුද්ගලයේ නැහැ. එන්න කතාව. මේවා අපි වහගෙන සිටිනවා ධන සංඥාවෙන් අපි දැනලා තියෙනවා. අපිට බලන්නට පුළුවන් නම් මේවා සියලු සේවි, සේවි කය ධර්මානුපස්සී ගිනි ගිනි යන ආකාරය මොහොතින් මොහොතම ඇති වෙන ඇති වෙන නාම ධර්ම සිව්ප ධර්ම සීලිතවි ගිනි ගිනි යන ආකාරය දකිනවා අපිට මේ ඝන සංඥාව කඩා දාන්නට පුළුවන් වෙනවා ආත්මීය සංඥාව මුලින්ම දාන්නට අපිට හැකි වෙනවා එන්නද එම නිසා අපිට අනිත් ඉන්ද්‍රියන් ගැන දැන් කතා කරන්න අවශ්‍ය නෑ 10ට ආසන්න නිසා වේලාව මේ අය නාසයට දැනෙන ගඳ සුවඳ ගැන, දිවට දැනෙන රස ගැන, කයට දැනෙන ස්පර්ශ ගැන, මනසට දැනෙන ආරම්මන ගැන, ධම්මා රම්මන ගැන මේ ආකාරයෙන් හිතලා මේ ආරම්මන ගණයෙන් දැසී සිටින ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. සංතති ගණයෙන් දැසී ගිය ආකාරය, සමූහ ගණයෙන් දැසී ගිය ආකාරය, කුත්ති ගණයෙන් මෙදකින් දැසී යන ආකාරය සහ ආරම්මන ගණයෙන් මෙදකින් අපි සම්පූර්ණයෙන් මුලාවට පත්වන ආකාරය. මෙන්න මේ ඝන සංඥාව හරියටම අපට අවබෝධ වෙලා මේ ඝන සංඥාව අපේ සිත තුළින් හරියට ගිලිහි ගියාම විශේෂයෙන්ම නාමයන්ගේ සහ රූපයන්ගේ සේවීම දැකීම තුළින් අපට අනේ මේ නාමස්කන්ධය තුළ හෝ මේ රූපස්කන්ධය තුළ හෝ සත්‍ය වශයෙන් ගැනීමට ආත්මයක් කියාවෝ ජීවයක් කියාවෝ සත්‍ය කියාවෝ කිසිම ධර්මයක් නැහැ නේද කියන යථාර්ථ බෝධය හදවත පතුලෙන්ම මතුවෙනවා ඇති අන්න එදාට සක්කාය දිට්ඨියට පීඩන්නට තැනක් නැති වී යනවා. අහ් මේක හරියටම අවබෝධ වන ආත්මීමානයේ ඈතට විසිරී යනවා. සදාකාලික වශයෙන් නැවත సంతානයේ පහළ නොවන ආකාරයෙන් මම කියලා පුත්‍රයේ සිටිනවා කියන අස්මීතිමානං මමයි කියන මානය සම්පූර්ණයෙන්ම ගිලිහි යනවා. ඒ ගිලිහි යාම දකින්නටයි කයානුපස්සනම් භාවෙන්තෝ ඝන සංඥම් පජහති මේ කයානුපස්සනාව භාවිතා කරන්නට ඕනේ මේ ඝන සංඥාව කැදී යන ආකාරය. එම නිසා දැන් පැය දෙකකට පමණ ආසන්න කාලයක් ඝන දේශනා කළ නිසා ධර්මයේ දේශනා කළ නිසා මේ දේශනාව මෙතෙන් නිම කරන්න. මේකෙන් අත්‍යය මේ මාගේ කියපු කරුණු අවබෝධ කරගෙන ඒවා නැවත නැවත සිහිපත් කරලා මේ ඝන සංඥා දුරවන ආකාරයෙන් අවබෝධයක් ඇති කරගෙන ඒ ඝන සංඥාව දුරවන ආකාරයෙන් විදර්ශනා භාවනාවක නිරත වෙලා මේ නාමස්කන්ධය සහ මේ රූපස්කන්ධයේ තියෙන අනිත්‍යතාවය දැකලා ඒ තුලින් ඇතිවන විරෝධය අත්දැකලා අදාළම වහවහාම නිර්වාණ ධාතයෙන් සැනසීමට ප්‍රාර්ථනය කරගන්න දැන් හොඳටම ප්‍රමාණවත් මේ දේශනාව මෙතනින් නිම කරන්නම් සෑම දිනාටම නිවන් සුවම අත්පත් වේවා